සියලු දෙනාටම තෙරුවන් සරණයි අපේ අපේ අද අපේ වැඩ වැඩපිළිවෙලේ භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසේ ඉතින් අපි මේක නම් කරලා තිබුණේ රමඨාන් සුද්ධ කරන වැඩපිළිවෙලක් කියලා. ඉතින් මම ඉදා කියපු විදිහට මේකේ ධර්ම සාකච්ඡාවේ මහා ලොකු වෙනසක් නැහැ. නමුත් මම ඉදා මතක් කරා වෙනසක් සඳහා වෙනසක් වෙනවා නම් කාරණා දෙකක්. අපි මේ සමදාන් සුද්ධ කරන දවසට සාමාන්‍ය සුතුමේ ඥානි සඳහා ධර්ම මාතුකා ගන්නේ නැහැ. තමතරන්ගේ භාවනා උපදේශ නැත්තම් භාවනා විස්තර ඉදිරිපත් කරලා සාකච්ඡා කිරීමක් කරන්නේ. ඒ නිසා ඒ භාවනා තොරතුරු ඉදිරිපත් කරන කෙනා අකමැති නම් රෙකෝඩ් කරන එක අපිට ඒක වළක්වන්න පුළුවන්. ඉතින් ඒක ආගත් විශේෂ අකමැත්තක් නැත්තම් පොරොදෙනක් තියනවා කියලා හිතෙනවනම් රෙකෝඩින් වෙන්න යන්න දෙන්න පුළුවන්. ඒක නිසා මේ පටන් ගන්න ඉස්සෙල්ලා මම කැමති කවුරු හරි දැනට වාර්තාගත වීම ආරම්භ කරලා තියෙන්නේ. ඒකට විරුද්ධතාවයක් තියෙනවා නම් අපි ඒක නතර කරමු නැත්නම් විරුද්ධතාවයක් නැත්නම් අපේ මල්ලිකාට මතක් කරනවා ප්‍රශ්න සභාගත කරන්නයි කියලා. පියවරෙන් පියවරට විස්තර කළොත් ආස්වාස් ප්‍රසවාසයේ මුල බඳක් බලනවායි කියලා කියන්නේ සතිපට්ඨාන සූත්‍රයෙන් බලන තුන්වෙනි පියවර වගේ. ඒ කියන්නේ ඉස්ලාම සතු වස සති සතු පස්ස සති කියලා ආස්වාස් ප්‍රසවාසයේ මුනට මුන දාලා ගන්නවා. ඊට පස්සේ දිග බව කෙටි බව බලනවා. බලලා හොඳටම ආස්වාස් ප්‍රසවාස සංසිඳුණාට පස්සේ ආස්වාස් ප්‍රසවාස සංසිඳනවා කියන්නේ tempat වුණාට පස්සේ ආම්බන් වුණාට පස්සේ කීකරු වුණාට පස්සේ මුලමදාක බලන්න. ඒ බලනකොටම ඔක්කොම විස්තර හම්බ වෙන්නේ එක කොටසක් ඉස්සලා බලනවා. ඒකෙදී නිකන් උපදෙස් දෙනකොට කියන්න පුළුවන් ආරක්ෂාකාරයෝ ආශාසයේ මුල ප්‍රසවාසයේ අගත් බලන්නේ කියලා. මොකද ආශාසයේ අග සහ ප්‍රසවාසයේ මුල බොහොම ඉක්මනට සිද්ධ වෙනවා. ආශාසි වරච්චි ගම ප්‍රසවාසයේ පටන් ගන්න ප්‍රසවාසයේ හිමීට ගෙවිලා ඊට සීකාට ආශාසය පටන් ගැනීමත් බලන්න පුළුවන් නිසා මේක ආරම්භයේදී හොඳයි හැමෝටම සමාකාරව මුලමැදක පේන්නේ මේකෙදී තව විදිහකට මේක කියන්න පුළුවන් මුල හොඳට දකින්න කෙනා මැදයි යකයි දකින්නේ මැද හොඳට දකින්න කෙනා මුලයි යකයි දකින්නේ අග හොඳට දකින්න කෙනා මුලයි මැදයි දකින්නේ ගොඩාක් වාරයක් බලලා බලලා ඒ එක එක වෙලාවවල දැකපුවා චින්තාමය ඥාණයෙන් තමයි ගොඩ ගහලා මුලමදාව ඔක්කොම දැක්කයි කියන ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ නිසා එක එක නාගේ භාවනා මට්ටම් එහෙම නැත්නම් ගිනාපු උපනිෂේ සම්පatti රුචර්ජිකම් අනුව තමයි පේන්නේ. ඒ තවත් පැත්තකින් සර්වචනාංශේ පෙන්ලා දෙනවා මජ්ජි සූත්‍රයේදී පළවෙනියම වැද පේනවා. ඊගාට මුලයි මැදයි පේනවා. ඊට පස්සේ මුලයි මැදයි අගයි පේනවා. ඒ නිසා ආධුනිකයා මැද බලනවා, මැද දකිනවා. ගුරුවරයා එතකොට උනන්දු කරනවා මුලත් එක්ක මැද බලන්නේ කියලා. ඒක දෙවෙනි පියවර. ඒක බලපු එක්කනට අග නොබලා ඉන්න බෑ. අර හිත සිවුම් වෙනකොට මුල බලපු එක්කනට අග පේනවා. ඒ නිසා මැද මුල අග කියන එක තමයි ඔකේ සම්ප්‍රදාන කුල චිත්ත න්‍යාය එනමුත් ඔක්කොම පේන්නේ මේ ටික හරි බැලීම නිසා ආශාසයේ මුල සහ ප්‍රසවාසයේ අග බැලීම නිසා හිතේ සතියේ තීක්ෂණ වීමක් වෙනවා නම් එච්චර අපි වාර ගන්නවා සතියේ ඒ වගේම අරමුණට කිට්ටු ගතියක් අරමුණට මොහොනට මොහොනට ගතියක් අරමුණ වැඩි වේලාවක් ඉන්න පුළුවන් ගතියක් එනවනම් ඒක පරි එක පියවරක් දැක්කත් ඇති ඒ දියුණු වෙන්න දියුණු වෙන්න ශක්තිය තීක්ෂණ වෙන්න වෙන්න වෙන්න අරමුණ ලඟ වෙන්න ලඟ වෙන්න අරමුණත් එක්ක වැඩි වෙලා ඉඳ ඉඳ තමයි මුළු චිත්තෙම දැක්කන්න පුළුවන්. අහංස වාඩි කයක සිහිය පැවතුවට පැවතුමාට ආයාසයක් නැතුව හුස්ම දැනෙන්නෙම නැත. මේ විදියටම භාවනා වැඩසටහන ඉවර වෙයිද කියා හිතට බයක් දැනේ. ඒත් ආයාසයෙන් හුස්ම අරගෙන සිහිය පැවැත්වුවා වීමට නම් තරමක්වත් හුස්ම දැනෙනවා වූවම් නම් තරමක් හුස්ම දැනෙනවා මට හුස්ම ආයාසයක් නැතුව දැනෙන්නේ උපකාරක දෙයක් කියා දෙන තේක්වා මට හුස්ම ආයාසයක් නැතුව දැනෙන්න උපකාරක දෙයක් කියා දෙන තේක්වා ප්‍රශ්න ඉදිරිපත් කරපු විදිහට මුලයි යකයි පොඩ්ඩක් පටලැවි සහගතයි ඉදිරිපත් කරපේකනාගේ දෝෂයක් තියෙනවා. කතා කියනකොට හරියට කියවන්නේ නැහැ හරියට. පළවෙනි එක හරි පළවෙනි වාක්‍යයේ තියෙන ආයාසයක් නැතුව හුස්ම දැනෙන්නේම නැත. ඉතින් එහෙමනම් මොකටද හුස්ම පිටිපස්සේ එළවන්නේ? ඒ කියන්නේ හොඳටම මූලික උපදේශ ටිකට යන්න වාඩි වෙලා මොකද්ද එන්නේ කියලා බලන්න මිසක් හුස්ම පස්සේ එළවන්න යන්න එපා. ආයාසයක් නැතුව හුස්ම දැනෙන්නේ නැත්නම් මොකටද ආයාස කරන්නේ? මොකටද හුස්ම පස්සේ එළවන්නේ? ඒක නිසා අර මූලික උපදේශ පන්තියේ තියෙන විදිහට වාඩි වෙලා සැහැල්ලු බවට සමවිචක බවට හිත තියාගෙන ඉන්න. එතකොට තමයි දැනෙන්නේ මොකද්ද? ඒක තමයි මූල කර්මත්තානේ. ආනාපාන පිටිපස්සේ දුවන්න ගියාම තමයි ඒක නැති වෙච්චාම කනගාටු වෙනවා. ඒකට ආයාස කරනවා. ඒ ප්‍රශ්නේ ඒ නිසා මේ මූලික ප්‍රශ්නේ මේ මූලික උපදේශ පිළිබඳව එතන උපදේශවල තියෙන ක්‍රමානුකූල භාව පිළිබඳව නොසලකලා ඉඳගෙන ඉන්නකේ පට්ටලේ ඉඳගෙන ඉන්නකේ සමතුලිතතාවය එන්නේ ඉස්සලා ඉඳගත්ත ගමන් අර නොපෙනෙන නොදැනෙන ආනාපානයක් හොයලා වැරදිලා ප්‍රශ්නෝටත් නගනවා. ඒ නිසා මම ඉල්ලා හිටිනවා වාඩි වෙලා ඉන්න බැරිද කියලා බලන්න කිසිම අරමුණක් නැතුව. ඉන්නකොට මොකද්ද එන අරමුණ ඒක ගන්න අරමුණ කියලා. තමයි පට්ටලව සමමිතිකව සමතුලිතව වාඩි වෙලා ඉන්නකොට දැනෙන දේ තමයි අරමුණ. ආනාපාන පිටිපස්සේ මේ මේ ඉන්න ඔක්කොටම සමසේ ආනාපාන දෙන්නේ නැහැ. ඒක ගත්තොත් අසාධාරණයි. ඒ නිසා මේ අරමුණ මොකද්ද කියලා පටන් අරගන්න එතනින් එතනින් යන කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඍජු භාවයේ සරල භාවයේ හානි කරගන්න නැතුව ගියොත් භාවනා ගමනේ මඟ දිගට ගැටලු නැහැ. මේ විදිහට නැති එකක් හෙව්වොත් ඕතියෙන එක ප්‍රතික්ෂේප කළොත් අනිවාර්යයෙන්ම ඇඟ දඟ වැටෙනවා. ඔළුව දඟ වැටෙනවා. ඔළුව නිකන් හරි ටෙන්ෂන් එකකට එනවා. අපි මේ භාවනා කරන්නේ ටෙන්ෂන් එක බස්සන්නයි. ඒකක් ඔළුවට දාගෙන ආයෙ ටෙන්ස් කරන්න ගත්තොත් ආයෙ ආතතිගත කරන්න ගත්තොත් ඇඟයි හිතයි භාවනාවට ද්වේෂ කරනවා. භාවනාව ඇඹුල් වෙනවා. භාවනාවට කාටද වරෙන් කරපන් කියලා කියන්න බෑ. මොකද තමනුත් ඉන්නේ වෙහෙසකදී. මේක නිකන් මේ වැරදි බෙහෙත පාවිච්චි කරලා බෙහෙත ලෙඩ වෙනවා. ඒ නිසා කියන්නේ හොඳට වාඩි වෙලා ඉන්න බලන්න. ඒකම භාවනාවක්. ඒ වාඩිලා ඉන්නකොට මොකද පේන්නේ? කර්මානුරූපව දයෝපගත වේග තමයි අරමුණ. යෝජනාවක් විතරයි එහෙම ඉන්නකොට ආනපානේ පේන්න පුළුවන් කෙනෙක්. ඒක අනිවාර්ය කරගන්න යන්න බෑ. පිම්බි බැකිලි වෙන්න පුළුවන් නැත්නම් ඉන්න බව වෙන්න පුළුවන්. ඒ තුනටම තියෙන සමාන වටිනාකම. ඒ නිසා ඉදිරි හරියට ප්‍රශ්න යන්න ඉස්සෙල්ලා මට ඉස්සෙල්ලාම හම්බුනේ ඇහුනේ වැරදිලා. ඒක මල්ලිකාගේ දෝෂයක් නෙවෙයි මට ඇහුනේ ආයාසයෙන් තොරව සිද්ධ වෙනවා කියන එක කරන්න බෑ කියන එකයි තියෙන එකට ඒක උත්තරේ ඉච්චරයි. අපි යන ඊගා ප්‍රශ්නට. අවශ්‍ය නැහැ. ඒ ඒ ප්‍රශ්න කරු මම මේ දෙන උත්තරේට එකඟ නැත්නම් නැත්නම් වෙන මොනවාට ප්‍රකාශ කරන්න තියෙනවා නම් මම සාදරයෙන් ආරාධනා කර සිටිනවා. ඒ පිළිබඳව විස්තර සපයන්න. එතකොට අපිට පුළුවන් ඒක දිගේ ඉදිරියට සාකච්ඡාව ඉදිරියට දෙපස පාත්තයි. එහෙම කවුරුහරි ප්‍රශ්න කරලා ඉදිරිපත් වෙන්නේ නැත්නම් අපි ඊගාව ප්‍රශ්නයට යනවා. ගාතර ස්වාමීන් වහන්සේ භාවනා කිරීමට පටන්ගත් පසු තනිව දෙකීමට වැඩි කැමැත්තක් ඇත. දරුවන්ගේ පවුලක් සිටින මට මේ අවස්ථාවේ අත්හැර නොදැමීමට තීරණය කර ඇත. මේ කටයුතු දෙකම සමතුලිතව කිරීමට අවශ්‍ය උපදෙස් කරුණාවෙන් කියා දෙනු මැන. සිරුවන් සරණයි. වනින්නේ ඉස්ලාම ආව හම්බුණා නම් <laughs> නැවෙට මොකක් හරි තීන්දුවක් ගන්න තිබ්බා. මේකෙන් බැලලා පස්සේ ගමක ප්‍රශ්නේ දැන් මේකේ බලනකොට පොදු කෙනෙකුට වෙන්නේ භාවනා කිරීම නිසා ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියන්නේ. අන්න ඕක තමයි අපි වග බලා ගන්න ඕනේ. අපි භාවනාව ගන්නේ නැත්තම් මේක අපි කරත්තේ චරිතර ගන්නවට එන්ඩ්‍රෝ තෙල් ටිකක් දාන්නේ ලිහිසි භාවයක් ඇති කරගන්න. එන්ඩ්‍රෝ තෙල් කෙනෙකුට වැලි ටිකක් දැම්මොත් කැපීම වැඩි වෙනවා. ඒසකට මොන දේ හම්බුණත් බාධාවක් නම් වීජිකන්න. කණ්ඩෙපා. ඕක නෙමෙයි භාවනාව කියන්නේ. ඒ නිසා අපිට තේරෙන්න ඕනේ භාවනා කරගෙන යනකොට වෙනදා නොදෙනිච්ච වෙහසක් දැනෙනවා මේක දුක්ඛ සත්‍ය කියන්නේ. දැන් ඒක දරුවන්ට හේතු කරන එක නෙමෙයි තියෙන්නේ මගේ හිත සංවේදී. මන්ට මේක දැනුන්නේ නැහැ ඉස්සරහ. දැන් දැනෙනවා මගේ විවේකයට කැමැති. මෙතෙක් කල තිබුණ දේවල් පවා මට වෙහෙසකට දැනෙනවා ඒ දරුවන්ගේ දෝෂයක්වත් කෙලෙසක්වත් නැහැ හිතේ සංවේදී භාවය වැඩි වීම. ඉතින් හිතේ සංවේදී භාවය වැඩි වීම හොඳයි. එතකොට මේ සංවේදී භාවය ඇති කරන දේත් එක වෛර ඇති කරරෝ සම්පූර්ණ වැඩියමක් යනවා. ඒක නිසා මතක තියාගන්න අපිට භාවනාවකදී යමක් පේනවා යමක් වැටෙනවා මේ මොන වැටෙන දේ හරි පේන දේ හරි ප්‍රශ්නයක් වෙනවා නම් ඒ කියන්නේ එහාට උපකරණත් එක්ක වැඩ කරන්න දන්නේ නැහැ. උපකරණ වලින් කපා කොට ගන්න. ඉතින් හොඳට මට තේරෙන්නේ භාවනා කරපු නිසා වෙනදා නොදෙනිච්ච විවේක රසයක් දැනලා තියෙනවා. වෙනදා බාධාවක් වශයෙන් නොදෙනිච්ච දෙයක් බාධාවක් වශයෙන් දැනෙලා තියෙනවා. හැබැයි බාධා කරන කච්ච වෙනස් වෙලා නෙවෙයි. හිතේ සංවේදී භාවය වැඩි වෙලා. ඒක සංවේදී බව කියන්නේ දැන් ගන්නෙ දැන් අර ගන්නවා අර ගෙදර අරුවත් එක තරහ වෙනවා අල්ලපු ගෙදල් එක තරහ වෙනවා ඒ නිසා හිත ඔයිට වැඩිය සියුම් වුණොත් ඔයිට වැඩිය අමාරු වෙනවා ඒක හොඳට දැනගන්න භාවනාවේ ප්‍රතිඵල කියන එක අද්දුතවයි ප්‍රත්‍යක්ෂයි නමුත් ඒ ප්‍රතිඵල හරියට කියවගත්තේ නැත්නම් හරියට ඒක දෘෂ්ටියට දාගත්තේ නැත්නම් ලැබෙන ලැබෙන දේ කපා ගන්න එන්නේ අපිට ඔලියට සියුම් ආවුද හම්බ වෙන්නේ ගෝ සූක්ෂම දේවල් හම්බ වෙන්නේ හම්බ වෙනකොට දැනගන්න ඕනේ මෙතෙක් කල් තිබුණ දේමයි ඒ දරුවෝ දන්නේ නැහැ පෞලි ප්‍රශ්න දන්නේ නැහැ මෙයාට භාවනා කරන්න බාධා කරන්න ඕනේ කියලා. එදා තිබුණෙත් නැහැ අදත් නැහැ. සංවේදී භාවය වැඩිම දැකලා ඒක අගේ කරගන්න දන්නේ නැති වුණොත් ඒ කියන්නේ අර උංගක් සියුම් උපකරණ එක වැඩ කරන්න දන්නේ නැති කෙනා ඒ උපකරණ ගොඩක් අතට අරගෙන එහෙන් මේ කපා ගන්නවා. ඒ නිසා හොඳට බලන්න මේකේ පැහැදිලි පැත්ත මම දැන ගැනීම සඳහා මම කියවපු කැලලක් කියන්නම් සතිය පිළිටවන්න ගියාට පස්සේ ඕන කෙනෙක්ගේ ලකුණු හතරක් වෙනවා ඉරිටේෂන් නුරුස්නා ගතිය ෆෝල් ෆයින්ඩින් අනුන්ගේ දොස් දකින්න ගතිය self criticism Taman ගැන තමන් දෙස් දෙන ගතිය pedantic ඇයි මේ ලෝකේ ලස්සනට අකුරට වැඩ කරන්නේ නැත්තේ ඔය ප්‍රශ්න හතර සතිය දාපු ගමන් එළියට එනවා මොකද හේතුව මේ දෙස්ලා අපි අසතියෙන් ඉන්නකොට ඉරිටේෂන් එනකොට වෙන මොකකින් හරි වහන වෙන කොහරි බලනවා මොනවාරි බලලා වහලා දාන දැන් සතිය ආවට පස්සේ ආපු ඉරිටේෂන් එකේම වහන්න බෑ රිද්දවල යන්නේ අනිත් එක සතිය පිටවන්න ගියාට පස්සේ අපිට අවශ්‍ය කරන විවේකී අපිට අවශ්‍ය කරන සාන්ත භාවය දෙන්නේ නැති වෙච්චාම අනුත්යයේ දොස් දකිනවා අල්ලෝගෙතර දොස් දකිනවා පොඩි එකාගේ දොස් දකිනවා රේඩියෝ එකේ දොස් දකිනවා ටෙලිවිෂන් එකේ දොස් දකිනවා ඒ වගේම තමන්ට දෙස්ති ගන්නවා නිද්දකින් බඳින්න තුයි කියන හරිනේ කියලා හිතනවා දැන් බැඳලා දැන් කරන්නේ භාවනා කරනකම් ඕක තිබුණානේ ප්‍රශ්නයක් නැතුව ඊට පස්සේ හිතනවා ඇයි මම භාවනා කරන නිසා ලෝකයා මං ඉඳගත්තාම පවන් සලන්න එන්නේ නැත්තේ මම ගාවට මේ හතරම භාවනාවේ දියුණුවක් ලක්කන ලකුණු හතරක් ඕනෙම කෙනෙක් මේකෙන් කරදර ගන්නවා ඒ කියන්නේ බෙහෙත වදින්න පටන් ගන්න දැන් තියෙන්නේ පිළ වදිනකොට irritation, fault finding, uh, self-criticism and pedantic nature. එනවාමයි. ධර්ම සාකච්ඡාවකදී අපි කියන්නේ ඕක තමයි මටත් ඕක ආවා කරන්න දෙයක් නැහැ. යම් අරගෙන යන එකයි තියෙන්නේ. එකක් මං සාතිකයක් දෙනවා එකක්වත් දරන්න බැරි මට්ටමට ඉන්නේ. ඒකයි එතන කියන සාතිකව දැනෙන වෙන්දරිය හොඳට සංවේදී වෙනවා. හැබැයි මේක මේක කලු කාගෙන හිටියනේ දැන් මේ මට දැනුමකුත් නැතුව සතියකුත් නැතුව සංවේදී බවකුත් ඉන්නවා දැරීමට බැරි මට්ටම කවදාකවත් එන්නේ නැහැ හැබැයි වෙන්නට වැඩිය ඒවා දිතුලන ගතිය වැඩි ඒවා හයිලයිට් වෙනවා රිසලූෂන් එක වැඩි වෙනවා රිසලූෂන් එක වැඩි නම් මේක ප්‍රශ්නයක් නැහැ ඒක දිවසාගෙන යනකොට කාගවත් දෝෂයක් නෙමෙයි හිත කියනවා කාට හරි දොස් දකින්න හදනවා එතකොට කැකිල රජුගේ කතාව අහලා තියාගන්න කැකිල රජුගේ මැදින් කියන්නේ කවුරු හරි එකෙක් අල්ලනවා ඒක තමයි අපේ ක්‍රමයක්. කැකිල රජුන දෙන්නේ නැතුව මේ සතියේ දියුණුව සංවේදී භවයේ දියුණුව අරමුණු ඊටාම උච්ඡන්න ආසන්නෝ පේන ගතිය කියලා හරි පැත්තට දාගත්තොත් පේන අවුරුදු 2600ක් ගියත් සතිය හඳුන්වන දීපු ගාම ප්‍රතිඵල සහතිකයි. අද්දුතව ප්‍රත්‍යක්ෂයි. දවස් 6න් 7න් ඕකේනවා. ඉතින් ආඩවදේක හැන්ඩල් කරගන්න බැරි නම් ඇත්තටම ධර්ම සාකච්ඡාවකින් තොරව ඔක ගල්ලවන්න බෑ. කොච්චර බණ ඇහුවත් ඔක හරියන්නේ නෑ. කොච්චර සත්පුරුෂයන් ඇසුරු කරත් දැන් හරියට මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. හරියට මේ උත්සන්න වෙලාවෙදිම උත්තරේ හම්බෙන්න ඕනේ. එතකොට තේරෙනවා භාවනා කළා විතරක් හරියන්නේ නෑ. පැහැදිලි දෘෂ්ටිය තියෙන්න ඕනේ. පැහැදිලි යෝනිසමනසිකාරය අවශ්‍යයි. පැහැදිලි ඒ අපි කියන එකට මේ විප්ලවීය දැනුමක් විප්ලවීය කල්පනා කිරීමේ ශක්තියක් ඕනේ. සාමාන්‍යයෙන් පුරුද්දට යන කල්පනානේ ගමේදී ගිහින් කල්පනාවක් වල එතකොට තියෙන වැඩේ දැයි යනවා. ඒක අනුන්ගේ දෝෂයක් නෙවෙයි මගේ දෝෂේ මමයි සතිය පිටුවේ මට සංවේදී බව වෙලා තියෙන අරගෙන යන එකයි තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්න කටට බනිනවා ප්‍රශ්න කට විවේචනය කරනවා වගේ තමයි හිතෙන්නේ උත්තරය අහනකොට. නමුත් මේ ප්‍රශ්න කල්ප උත්තර සතුටු ස්තුති කරනකොට උගදේකට මේ ප්‍රශ්න කියා ගන්න බැරුව ඉන්නවා. දැන් ප්‍රශ්නෙත් ඇහිලා උත්තරෙත් හම්බ වෙනවා. මේක සැරයක් අහලා බෑ මේක. එක පැත්තකින් ගියාට ඒකට තව පැත්තකින් ප්‍රශ්න මතුවෙනවා. තව පැත්තකින් ප්‍රශ්න එකම තමයි. ඔළුව උසන්නේ යකා එක පැත්ත හැම පැත්තෙම එක එක මොහා වෙස්පා වෙස්මුණු දානවා. හැම වෙලාවෙදීම බලන්න ඕනේ. මේකදී මගේ මමයි වගකීම ගන්නෙ ලෝකේ දෝෂයක් නෙවෙයි. තව එන්නේ එන්නේ මේක සංවේදී වෙනවා. සංවේදනක කවදාකවත් දැරිය හැකි මට්ටම නොදැරිය හැකි මට්ටමට යන්නේ. දරන්න පුළුවන් හැකි මට්ටම් පණින්න නිසා ඉවසාගෙන ඉදිරියට යන එකයි තියෙන්නේ. අපි යනවා ඊගා ප්‍රශ්නයට. ගරු ස්වාමින් වහන්සේ පරිලංකයට වාඩි වූ විට සමහර අවස්ථාවල හෘදයේ ස්පන්දනය වැඩි වෙනවා. ඒ වගේම වේදනාවක්ද ඇති වෙනවා. මේ නිතරම ඇති නොවේ. not a heart patient or not a medication. මෙවැනි අවස්ථාවක කුමක් කළ යුතුද? පෙරුවන් සරණයි. ඉස්සෙල්ලා ප්‍රශ්නේ වань. ඉතල ප්‍රශ්නෙමයි ඉතලා ළමයිගේ බර දැනෙනවා දැන් ඇතුලේ ක්‍රියාකාරකම් වැඩියෙන් දැනෙනවා වෙනද හાર્ට් බීට් එක නතරලා තිබුණා නෙවෙයි හાર્ට් බීට් එක තේින්න මේ කන්සිලු ගසන්න ගන්නවා නියාග ගසන්න ගස ගැහෙන ගතියනවා නාහේ දෙපැත්ත කට දෙපැත්ත ඇස් කෙවිනිවල නිකන් පල්සේෂන් එකක් එන්න පටන් ගන්නවා මේක අර භාවනායේ ජීවුණුකම නිසා උච්චන්නාසන්නකම නිසා එන්නේ මේකත් මම කියනවා කවදාකවත් දරන්න බැරි වට්ටමට හැබැයි නොහිතපු විදිහට එනවා හැම වෙලාවෙම ඉන්නේ ඒ මේ කියන්නේ එකලසට එන්න පටන් ගන්නවා එල්ල වෙන්න පටන් ගන්නවා එල්ල වෙන්න පටන් ගන්නකොට සාහලවන ඒක හරියට මේ වාහන ප්ලේන් එක උස්සන වෙලාව වගේ පොළොවේ දිගේ ගිහිල්ලා අධික වේගයක් දීලා ත්‍රස්ත එක දීලා උස්සනකොට මුළු එකම දඩ දඩ දඩ ගාලා ගන්නවානේ මුළු ප්ලේන් එකම බෙවුලනවා ඒකෝර කියන ඔක්කොමලා තම තමන්ගේ ආසන වල ඉන්න ඕනේ කැප්ටන්ට බාර දීලා පැත්තකට වෙන්න ඕනේ ඇවිදින්න කරන්න යන්න බෑ මොකද බය හිතෙනව වක්කාර වෙනවා. ඒ වගේ දැන් උස්සන්න හදන්නේ මේක. මේ උස්සන්න හදනවා මේ වගේ ලකුණු එක්ක අර පෞලිය අයට සම්බන්ධ කරලා. ඒ නැත්තම් ওই වගේ ඇතුලේ සෞඛ්‍ය සම්පන්න දේවල්, බාහිර දේවල් තාතිගේ මතකයේ ඇවිල්ලා අනාගතේට කරන්න තියෙන දේවල් ඇවිල්ලා දඟලනවා. ඉතින් ඒකෙන් පෙන්වන්න හදන්නේ දැන් මොකද්ද වෙන්න හදනවා. ඉතින් මේක දහස්වර වුණාට පස්සේ තමයි ප්‍රශ්නයක් කරන්න දෙයක් නැහැ. මේක දරාගෙන යන්න පුළුවන්. මේ පරිවර්තනයකට පරිණාමයකට රූපාන්තරණයකට සූදානම් කරනවා. අපි හිත පසරයි. බය කරනවා. මේකට යන්න දෙන්නේ නැතුව පසරයි. එනකොට වෙන්නේ මොකද්ද? උගුර හිර වෙනවා. ගිලින්නෙත් නැහැ, මම අරන්නෙත් නැහැ. ඉතින් ඒක ලොකු පෞරුෂත්වයක් ඕනේ එන දැනගෙන යන්න ඕනේ මේ වගේ දෙයක් එනවාමයි. ආවට පස්සේ ඒකට ගණන් ගන්න නැතුව තමයි මූල කර්මස්ථානයේ ඇසුරු කරගෙන මූල කර්මස්ථානයේ සතිය ශ්‍රද්ධාව පිහිටුවගෙන වීර්යයෙන් කරගෙන ගියොත් ඇඟේ වදින දෙයක් මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. බය වුණොත් පැනික් පැනික් ඇටැක් එක. ඒ දෙක තුන ඉන්දන නැන්ද වෙනවා. කැම අරුචි වෙනවා. ඒ ලෝකේ අරුචි වෙනවා. තමන්ගේ ඇඟේ පා වෙනවා. ඒ අර අලුත් වෙන්න කැමති නැතිකම නිසා ඇතුලෙන් එන රෙසිස්ටන්ස් එකේ තරම්ම ශරීරයට ආසයි. ඒ තරම්ම පණට ආසයි. ඒක නිසා සාමාන්‍යයෙන් කියන භාවනා කරනකොට ඉඳගෙන සීල මෙනෙහි කරන්න කියනවා. මම සීලික පිළිලා තියෙන්නේ මගේ කයත් මගේ ජීවිතයත් බුද්ධ ආධිත්‍යයට පූජා වේවා කියලා. කාය ජීවිත নিরপেক্ষව ත්‍රිවිධ රත්න පූජා කරන්නයි කියලා. ඊට පස්සේ එතකොට වෙවුලනකොට හිතනවා මේ මම බුදුන්ට පූජා කරලා තියෙන්නේ එනිසා මම ශ්‍රද්ධාවෙන් යනවා කියලා නිකයි කියනවා. ප්‍රශ්න දෙකම එකමයි. මතුවෙන ඉදිරිපත් කරන ස්වරූප දෙක විතර වෙනවා. වෙනස්ලා තියෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නකට. Mante, uh, the message given by all Buddhas is the absolute purification of the mind. Therefore, all our efforts are to achieve the goal, that goal. Is the Satipatthana Bhavana giving quicker results over the other methods of bhavana to reach our goal? In the sense, Satipatthana is embracing everything. Uh, Satipatthana itself is introducing in a gradual process. First and foremost, you take your corporeal body, the gross body, the materialistic body as a uh, point of orientation, pivoting point the benchmark. And upon that you fix the Satipattana, you fix the mindfulness. And once you develop, once you come up to a certain anchorage, then feelings naturally come into being. Your painful feeling, pleasurable feeling, and then with the same uh, mindfulness that you have already established, already developed, uh, you apply not only the corporeality but the mentality first and foremost with the feelings. And feelings are very demanding, they are very immediate. So changing from materiality to or kayanupasana to vedananupasana is a kind of another threshold value, another uh, pass, another stage, another improvement. And when you come up to that and whenever you get the establishment and the equilibrium, then mental factors the mind, uh, the likings and disliking, and the coloration of the mind, emotions, slowly, slowly you become, they become your the new objects on top of the materiality and the feelings. So then again diversify. Mindfulness become multitasking, diversifying. Once that prepared, rest of the all the objects known as Dhammanupassana become your object of meditation. So therefore starting out very tiny dot ultimately is growing, something like a tree. You get the foliage plant part above the soil and the root system under the soil. So it is growing. Ultimately all embracing when you go to the um, mm, Dhammanupassana, everything. So this is easily you can explain by holographic explanation in the present day science, holographic understanding it is. each and everything represent the whole, whole represent each and everything. So therefore the Buddha says, at the beginning we have very limited amount of resources. So focus that resources to what is verifiable, gross, prominent. Upon that, let it grow, as the vehicle running, it is charging its own battery, something like when you are in the meditation, slowly, slowly, your mindfulness also becomes recharged. Battery becomes recharged, is going to the Vedananupasana feelings, Chittanupasana mental factors, Dhammanupasana rest of the world. And uh, uh, one word is asking the quickest method, so don't go for that acceleration, don't try to be smart, let the meditation to take its own pace. The only thing you do it facilitating it, giving the conducive conditions, don't try to accelerate it. For example, if you are uh, giving fertilizer, water, sunlight, air, plant will grow. You can't pull it and enlarge it. Plant, you give the maximum condition, plant grows. You can't accelerate that. You have to be very patient you, as a farmer, exactly here. So, therefore Satipatthana is known as Ekayano uh, Ambike one and only way, or sure method. Uh, but within that, many, many diversification are available. But it is safe enough when you are teaching to a group, starting from the Satipatthana, and then they select, they specialized according to their own likings and dislikings, according to their own personalities, according to their own mm, the habitual formations, uh, different strands develops. So therefore, safely you can rely upon Satipattana, but that is not the only method. Buddha has multivarious treatments. So when we are teaching a group, Satipattana is the safe method. ගරුතර ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ දේශනා කළ ආනාපානි නොදෙනී යන මොහොත තා පසුව ඒ අනිත් බෙදා බෙදා බැලීමට දෙයක් නැත බෙද බෙද බැලීමට දෙයක් නැත කියලා මා කියලා මාර්ගඵලයක් ලැබීමට අපේක්ෂා කරන අයකුයින් පසුව කළ යුත්තේ කුමක්ද කරුණාකර පහදා දෙන්න මේ ඇතිවෙච්ච බෙදන්න කපන්න දෙයක් නැහැ. රූප ධර්ම වලට සමුග වෙන රූප ධර්මයන්ගේ සමුග වෙන ආකාශයට ගිය කෙනෙක් වගේ ඒක ආකාශයේ ඇති කියන දෙයක් නැහැ. රූප ධර්ම වල නාස්තිකත්වයේ තියෙන නැස්චාර්ථපත්ත තියෙන රූප ධර්ම නැති තැන අවකාශය කියන නිසා අවකාශයට ගියාම අතන මෙතන කියලා දෙකක් නැහැ. මම මම නොවේ කියලා දෙකක් නැහැ. හොඳයි නරකයි කියලා දෙයක් නැහැ. තෝරන්න දෙයක් නැහැ. ඒක නිසා අපි ඒ තිබුණ කිසිම ආවේගයක් ඇති කරන්න ඕනේ කෙලස් මොකක්වත් නැහැ අවකාශය. නමුත් අපේ හිත කවදාකවත් අවකාශයේ ඉඳලා නැහැ. ඒ නිසා යාට නුහුරුයි කූඩල්ල කොට උඩ තිබ්බා වගේ. ඒ නිසා එතන පුරුදු කරන එක අවකාශයේ අනේක එකක් ඊළ එතන සීසන් වෙන එක ඒකේ හැඩ ගැහෙන එක වශී කරගන්න එක ඒක සිද්ධි කරගන්න එක තව එකක්. මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ අවකාශයට ගියාට ඒකේ ඉස්පාසු වෙන ගතියකින් නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ. ඒක ඉස්පාසු නැති තත්යකටපත් වෙලා තියෙනවා. ඒක ස්වභාවයි. හිත මෙතෙක් කල් හරි වැරදි හොඳ නරක මම ඔබ කී කියා තෝර තෝර හිටපු දේවල් දැන් කිසිම දෙයක් වැඩක් නැහැ. වැඩක් නැති වෙච්චාම දැන් මොකද කරන්න කියලා. දැන් මොකද කරන්න නැතුව ඉන්න එකයි තියෙන්නේ. නිකන් හිටපන් කියලා කියන්නේ. නිකන් ඉන්න බෑ. ගාය කාටි ගන්න. කුලප්පුව. ඉතින් කුලප්පුවට තමයි කෙලස් කියන්නේ. ඕ ගායට තමයි කෙලස් කියන්නේ. මොනව තිබ්බත් කොච්චර දේවල් දුන්නත් ඇති කියමනක් නැහැ. කවදාකවත් අපේ හිත දන්නේ නැහැ ඇති කියන එක. දැන් නම් ඇති තමයි හෙට කොහොමද ගන්න කියලා. දැන් නම් ඇති තමයි බබාට මේක ගෙනියන්නේ කොහොමද පොඩ්ඩක් කියලා. අම්මට දෙන්නේ කොහොමද කියලා. ඒ මොකකින් හරි අර ඇති කරගත්තේ කාම තණ්හාව, සංසිඳුණාට බල තණ්හාව අදිනවා අපි හදවත. හිතටකින් යන්නේ කොහොමද? අතෙන්කින් යන්නේ කොහොමද? අම්මට තාත්තට දෙන්නේ කොහොමද කියලා. අර ඇති වෙච්ච ස්පාසුවත් පටල වෙන්න ඉස්සර වෙලා. පදන් වෙන්න ඉස්සර වෙලා. ඒ නිසා ඒකට යෑම එකක්. අගේ කරන එක එකක්. මේක අනිත් පැත්තෙන් කියනවා නම් උත්තාන සම්පදා ආරක්ක සම්පදා කියලා දෙකක් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. ගෝ ජීවිත ගත කරනකොට තල්ලි හම්බ කරන්න දැනගත්තට ආරක්ෂා කරන්න දන්නේ නැත්නම් ආවට කියට වීදම් කරනවා නම් හඟුරු හංගනවා නම් ගිහලා වක්කඩේට ආරසකන කොච්චර හම්බ කරත් වැඩක් නැහැ. ඒක හම්බ කරන්න ඕන. හම්බ කරන්නේ මොකද්ද? විවේකී. හම්බ කරන්නේ මොකද්ද? අරමුණු නැති තැන. ඊට පස්සේ ආරස කරන්න දන්නේ ඊගාට මොකද කරන්න කියලා. ඊගාට මොකද කරන්න අහන්නෙම මේ ඇතිවෙච්ච தත්ත්ව ස්පාසු වෙන හිතක් නැති නිසා. ඉතින් මං ඉල්ලීමක් කරනවා මේ හිත මෙතන ස්පාසු වෙනකන් ඇති වෙන්නකන් විවේක වෙන්න. ඉවසන්න. උපේක්ෂාව ඇති කරගන්න. මොනවාක්වත් නොකර ඉන්න පුළුවන් හැකියාව. ඒක සින් සාමාන්‍ය වචනේ කියනවා චේතනා පහළ නොකර සිටීමේ හැකියාව. විසංඛාරගත චිත්ත. අපිට කොහෙන් හරි වේ චේතනාවක් ගලනවා. ප්‍රකල්පන නැත්තම් චේතනාවක් කරගෙන දැන් අපි අදිෂ්ඨාන කරනවා නේ වගේ පිරිසුදු තැනට ගියාට පස්සේ කිසිම චේතනාවක් කරන්නේ නැතුව මේ පිරිසුදු තැන සමාදන් වෙලා පිරිසුදු තන සිද්ධි කරගෙන පිරිසුදු තන වශී කරන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න මං කියන්නේ ඒක නිවන කියලා. මං කියන්නේ ඒක ඉෂ්ටර තනක් කියලා. මේ ඉඳ ඉඳ ඉඳ ඒකේ පරිණාමයක් යනවා. හැබැයි ඒකෙදී මම ඉන්න බෑ. චේතනා කරන්නේ ඉන්න බෑ. අදිෂ්ඨාන කරන්නේ ඉන්න බෑ. වැඩේට බාර දීලා තමයි පැත්තකට වෙන්නේ. එතකොට වැඩේ කිසිම ඝර්ෂණයක් නැතුව හැලහැප්පාවක් නැතුව යනවා. එතකොට තමයි තේරෙන්න පටන් ගන්න. දැන් ප්ලේන් එක ඕටෝ පයිලට් එකෙන් දාලා තියෙන්නේ. ඕනේ නම් අත ගන්න පුළුවන්. නමුත් දැන් මැෂින් එකට බාර දීලා තියෙන්නේ. ලස්සනට වැඩේ. ඒක වෙනම කලාවක්. ඒක ඒ தත්ත්වෙ දුන්නට උඟ දෙනෙක් ඒකදී ස්පාසු වෙන්නේ නැහැ. හරි වේදකටපත් වෙනවා. ඒ මොකද කෙලස් එක්ක ඉඳලා පුරුදු වෙලා. චේතනා පහල කළ පුරුදු වෙලා. මේ ඔක්කොම අනලා පුරුදු වෙලා ඉතින් දැන් කියන මුද්‍රජනස මම මෙතන ගෙනත් කියන්නම් දැන් බලපන් විවේක වෙන්න හුදකලා වෙන්න විශ්‍රාම වෙන්න කියලා ඒක නිසා මෙතෙන් යන්න නැති කෙනාට කියන්න බෑ ගියාට පස්සේ වෙනම පුහුණුවක් අවශ්‍යයි උපේ බුදී අරසා කරන්න මම හිතනවා මම කියන පරිවිදි පැහැදිලි කියලා ගරු ස්වාමින් වහන්සේ සමතහා විදර්ශනා භාවනා මාර්ග දෙක අතර වෙනස කුමක්ද ආනාපාන සති භාවනා විදර්ශනාවට හරවන්නේ කෙසේද? ගෞරවයෙන් පහදා දෙන්න. මෙවැනි ප්‍රශ්න මේ වගේ සාකච්ඡාවට මම ගන්නෑ. මේවට තමයි මම කියන්නේ මූල ධර්ම ප්‍රශ්න. අපි මෙතන සමුවේ මුළු තීලා ඉන්නේ සතිය වටන්නයි. සතිය වැඩි පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නගන්න. දාර්ශනික ප්‍රශ්න. එහෙම නැත්නම් මූල ධර්ම ප්‍රශ්න කියන හිතට ගන්න. මේක අපි දන්නයි මමට අනුසුද්ධ කරන්න මේ සමත විදර්ශනා දෙකේ වෙනසක් අවශ්‍ය නැහැ සතිය වටන්න. විපස්සනායේ සමාතර දාන සමථ විවසයම අවශ්‍ය වෙන්නේ නැහැ සතිය වඩන කෙනාට. ඉතින් මේ සතිය වඩන වෙනුවට මේ ප්‍රශ්නේ ඉස්සර දානවා කියලා කියන්නේ කරත්තේ ඉස්සර කරන ගුණ වතර දානවා. ගුණාට රිවර්ස් ගියර් නැහැ. ගුණාට රිවර්ස් එක නෑ ෆෝවර්ඩ් එකට විතරයි දැන් කැමැති නම් ගුණ ඉස්සරට දාගෙන යන්න. කරත්තේ තමයි වටිනා දේවල් තියෙන්නේ. ගුණා ගුණා. ඒකට ගමන යන්න නම් ගුණා ඉස්සර වෙන්න. එනිසා මම කියනවා මෙතන මම හඳුලා දෙන්නේ සතිය ඉස්සරපා. ඒතර ප්‍රශ්න දෙකටම උත්තර හම්බ වෙනවා. නමුත් සතිය වඩා ගන්න නැතුව ප්‍රශ්න වලට උත්තර දුන්නට ඒ දැනුම ණයට ගන්න එකක්. Tamanට මම කියන්නේ දැනුම නොවේ කියලා දැනුමක් තමයි. ඒ නිසා මේ වගේ ප්‍රශ්න අහන්න ගියාම වෙන්නේ අපේ ස්වභාවයේ අපේ ඔක්කොම කාලේ මූල ධර්ම වලට යනවා. ඒක දහම් පාසලට ගිහිල්ලා අහන්න පුළුවන්. දහම් පාසල පන්තිකට ගිහිල්ලා අහන්න පුළුවන් ප්‍රශ්න. අපි මෙතන ඉන්නේ ඊට වැඩිය මම මම මේ ප්‍රශ්න කරු පහත් කළා කතා කරන්නවත් නෙමෙයි යන්නේ මේ පිරිසක් එක්ක යනකොට මගේ අතේ වගේ කීම තියෙන කොහටද මේවන්නේ කියන එක මේ ඔක්කොම මූලධර්ම මේකට දාගන්න ගත්තොත් අවුල් වෙනවා ඒ වගේම වැරදි ආදර්ශයක් දුන්නා නේ නිසා කරුණාවෙන් ඉඳලා දෙනවා ප්‍රශ්න කරුවත් අනිත් අයට සත්‍ය වැඩිම සම්බන්ධව දුෂ්කරතාවයක් හෝ ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න මූලධර්ම ප්‍රශ්න කියලා මම කියන්නේ ඕනවට. ඒව මම වැඩි උනන්දුයි ඉස්සර නම් හැබැයි මම පටන් ගත්ත කාලේ ගොඩාක් වට උත්තර දුන්නා. ඉතින් මට කුණේ නැහැ කියලා මම කියන්නේ. නමුත් පිළිස ඔක්කොම එක තැනකට ඇවිල්ලා හරි තැනකට යොමු කරන්න අනවශ්‍ය දේවල් කපලා හැරලා හරි මොකද්ද කියන්නේ යොමු කිරීමක් අධ්‍යක්ෂණයක් කෙරෙන නිසා මම මේ ප්‍රශ්නේ බහා තබනවා. අපි ඊගා ප්‍රශ්නට යනවා. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී පියවරෙන් පියවර එය මෙහි කරන වාටත් වඩා එහි ගති කායට අවධානය යොමු කර ඇවිදීමක් ඇවිදීමෙන් දැනේ. මෙනෙහි කිරීමම කළ යුතුයි කරුණාකර පහදා දෙනමින් ඉල්ලමි. සේවා සරණයි. ඇත්තට මෙනෙහි කරන්නේ නැතුව යන එක තමයි වඩා හොඳ දේ. ඉතින් අර හිත නිතරම ශබ්ද වලට වේදනාව වලට අරීමේ දුවනවනම් ඒ දුවන හිත අරමුණට ඇද බැද තබා ගැනීම උපක්‍රමයක් විදිහට මෙනෙහි කිරීම කරනවා. එතකොට ඇද බැඳගත්තට පස්සේ තමයි අරමුණේ ගති භාව ස්වභාව පෞතිලයේ රසන දකන පුළුවන්. ඉතින් කාට හරි පෙරකල ඌරුවක් නිසා හෝ ගියගාමේ ගති ලක්ෂණ පේනවනම් ආයෙ මෙනෙහි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙනේ කිරීමේ යම් වෙලා මේ මේ ගති ලක්ෂණ පේන තු හිත පිට ගියොත් ආය ලැජ්ජ වෙන්නත් එපා ආය මෙනේ කරන්න. මෙනේ කළා ආය අරමුණට ගන්න. කතර පස්සේ තොරතුරු පේනවනම් මෙනේ නොකර කරන එක පහසු වැටෙනවනම් අවශ්‍ය නැහැ. මෙනේ කිරීම අවශ්‍ය වෙන්නේ අපේ පොඩි කාලේ අපි පත්‍රය හම්බෙච්චාම පැත්තට දිහා බලන ඉඳන් අපේ ලොකෝපච්චිටි අපච්චිගේ අයියා ඌ බාලෝ අපලෝකෝපච්චි වයින්ෝක කියවනනම් හයියෙන් කියවපන්කෝ කියලා. මොකද උන්ද ඉස්කෝලේ යන කාලේ කියවනකොට හයියෙන්ම කියවන්න ඕන. අනිත් උන්දටත් ඇහෙනවනේ එතකොට උන්දගේ ඇහෙපෙන්නේ. ඉතින් මෙහෙම බලාගෙන ඉන්නකොට බලිනවා. ඇත්තටම අපි කියවලා කියවලා තමයි බලන් ඉඳලා කියවන්න පුරුදු වෙන්නේ. ඉතලා ආයෙනු අල්මයිනු මායනු කියලා නේද බහුව දකින්නටම තේරෙන්නේ ඒක නිසා දැන් ඕන්නේ අයිය සම්පත කරන්නේ බලනකොටම අකුරු තුන දකිනවා මේකෙන් සඳහන් කරන්නේ අම්මා කියන එක දන්නවනම් අයන්න අල්මයන්න මායන්න අම්මා කියන්නේ අපේ තාත්තා කනලවද ගෑණි කියලා අලුතින් කියන්න ඕනේ අම්මා ගැන අම්මමයි දන්නවනම් ඕනේ දන්නේ නැත්තම් බය වෙන්න එපා කොහොමද අපි ඉතින් කිස්කෝ යනකොට මේ පිටිපස්සෙන් වැස්ස දහසක් කෙල්ල තුන් දෙනෙක් එනවා ඒ කෙල්ල තුන් දෙනා හින්දුවක් කිව්වා මම විතරයි කියේ නැත්තම් මම දන්නවා කරන වැඩේ. මේ එළසුදා කියනවා අම්මා පෙම්බර අම්මා තාත්තා අම්මගේ මිනිහා තාත්තා කියන එකේ ඩිෆිනිෂන් උච්චරයි. අම්මගේ මිනිහා ඉතින් ඒක අර අකුරෙන් අකුර කියලා දින ඉගෙන ගන්න කාලේක දැන් ඕනේ දැන් තාත්තා කියනකොටම දන්නවා වැඩි. කීයක තමයි මේ එකේ තියෙන ඒ අනුපිළිවෙල කියලා එකක් තියෙනවා. අනුපිළිවෙල වටිනවා. නමුත් දැන් ඉන්න තැනේදී මම ඉන්නේ මෙතනයි කියලා දන්නවා අපව යන්න එපා අනුපිළිවෙලට කරු කරන්න. එතන ඉස්සරහට යන්න. යම් දවසක මුලට වැටුනොත් ආය අනුපිළිවෙලට එන්න ආධුනික මනසක් ඇති කරගන්න. ලැජ්ජ වෙන්න එපා. මොකද අපි හිත අපිට විශ්වාස නැහැ. කොතනින් පටන් ගන්නද දන්නේ අපිට වැදගත් වෙන්නේ කොතනින්ද පටන් ගත්තේ කියන ඩයග්නොස් කරගන්න. හරියටම අඳුරයි ඊට ඉස්සරහට අනේකයි තියෙන්නේ. හරියේ නැත්තම් මුලින්ම වැරදුනා. ඒ නිසා හුඟක් වෙලාට මම හිතන්නේ ඊයේ මතක් කරන් දුනා. ඒ පියවර දෙක තුන ලස්සන ප්‍රශ්න ලියලා තිනවා කොතනින්ද පටන් ගන්න කියලා. ඒක කාටවත් කියන්න බෑ Taman තේරුම් ගන්න ඕනේ. මම දැන් අපි හයිවේ එකට දැම්මේ කොතනින්ද ආවල් ජංක්ෂන් එකේ තමයි දැම්මේ කියන එක දැනගන්න ඕනේ. එහෙම නැත්නම් ඊට ඊට පස්සේ දැනගන්න ඕනේ මේක මම ඇමරිකා මේ ඇමරිකාවේ යනකොට ඊස්ට් වෙස්ට් කියලා ලියලා තියෙනවා. හයිවේ එකේම තමයි එකක් ඊස්ට් යනවා එකක් වෙස්ට් යනවා. ඒ හයිවේ එකෙන් වෙස්ට් එකට යන්න ඕනේ ඊස්ට් එකට දාගත්තොත් යන්න යන්න ගමන දුරක් වෙනවා. හරියට දැනගන්න ඕනේ මෙතනයි හයිවේ එක මේක යන්න ඕනේ ඊස්ට් එකටද වෙස්ට් එකටද මම දැන් ආවේ කොයි ජංක්ෂන් එකෙන්ද කියලා දැනගන්න. නැත්තම් අපිට ආයෙ මුලක ඉඳලා ගිහිල්ලා අනිත් පැත්තෙන් දාගෙන යන්න වෙනවා. ඒ නිසා ඒකෙදි දෙවැන්නේකට උදව් කරන්න හරි අමාරුයි. අනිත් එක කිසිම කෙනෙක් නිවැරදිව කෙලින්ම හැම පාරම යන්නේ. උංගාවක් කළාට වරදිනවා. ප්‍රශ්නයක් නැහැ. ඒක කාලේ නාස්ති වීමක් විතරයි වෙන්නේ වෙන හානියක් වෙන්නේ. නිසා මෙනේ කරන්නේ නැතුව යන්න පුළුවන් නම් ඉඳගෙන වේවා, තක්මනීය වේවා යන්න. යම් විදියකට හිත කීකරු නැත්තම් ආයසර මෙනේ කරලා හරි ගැම්ම ආරම්භ දෙන එකයි මම මේ කියන්න අදහස් කරන්නේ. දැන් Venerable sir, I have been meditating for the last 10 years. Also practice daily, morning at least one hour most of the time. Most of the time I feel the breath is diminishing quickly. Then I feel like intoxicated. Also sometimes I feel vibration. mainly face and the sole area. Some areas of the body get hardened, solidified too. Also have few uh, random thoughts too. Uh, Bante, am I progressing or deteriorating? Please help, advice. Hmm. Question is uh, justifiable. Uh, that is because the mind is now about about to, uh, it is in a transition period uh, when you are focusing one object, for so to say, anapanasati or mindfulness on the in-breath and out-breath, when it is diminishing, some people think it is as a diminishing of your mindfulness, diminishing of your concentration, because that is the very object you are, to, uh, you are asked to keep the attention, but it is slowly, slowly diminishing. But if you are going with the preparedness and the knowledge, uh, even the object disappearing, object diminishing, mindfulness steadfast. Mindfulness is intact. If it is so, concentration also intact. If you are questioning it, then the question is challenged, uh, concentration is challenged, then the question happens. So therefore, for that, the preparedness must be there. Then the theoretical understanding, book knowledge also must be there and when and where the meditation is progressing, you have to facilitate it and uh, give a positive push. As far as your mindfulness is intact, whether object is gross or subtle or unperceivable, I would make a statement, the mindfulness which is available with a gross object is weaker than the mindfulness with the subtle object. And the object becomes subtlest, the mimesis is the sharpest. They have the uh, reciprocal, not the reciprocal, uh, the contradictory kind of a connection. Mindfulness, weak mindfulness is gross objects. Developing mindfulness just can sustain with even the subtle objects. When the mindfulness becomes steadfast, it need no any object. So therefore you have to understand with respect to the in-breath and out-breath, how it becomes subtle, becomes, gross becomes subtle and subtle becomes subtler. And even then if you are sharp enough to support the mindfulness, monitor the mindfulness, keep the track with the mindfulness, you can understand mindfulness become independent, self-sufficient, without a sign, without an object. That is way that is when someone is trying to learning, someone is learning a push bike. At the beginning, I, uh, he or she needs a second person to hold the bike to get the get into the bike and get the balance. After a certain time, when the momentum gathers, you need not anyone, you can get the balance without the second person. And even then you have to hold the handle with the, both the hands. More and more you familiarize, you can handle only with one hand. Uh, relax. And more and more you go develop, you can release both hands. And you can turn the bicycle by moving the weight here and there. So ultimately, if someone is going to ask, how can I learn a push bike, how to ride without keeping hands, both the hands, you can't go to that right away. You have to go by stages. So exactly the way Get the mindfulness to mind their own business. Mind its own business without an object. So next day you can't have it. Next day again you have to start like a beginner. But quickly you may go into that. So therefore even though you assume a beginner's mind, you find your efficiency increase. How quickly, how fast you can go to the the objectless, signless stage, but still the, still the mindfulness is intact, still the concentration is intact. Then only you feel that uh, object needs your consciousness. But your object, or your consciousness can do away with objects. That is the thing when you are when you are catching the momentum in the meditation, you find emotions, objects, everything need your consciousness to thrive. But the consciousness can thrive without any emotion, without any object. And that is very religious. That is very contented. That is very satisfactory. That is very saturated. But unless otherwise you try under your very nose, you never believe that consciousness can live without any object. By practicing only So way, even practicing, question happens. Even when you are advancing, you doubt yourself. Only one way out, discussion. By discussing, by directly asking the question, by directly addressing the question, and rectifying it, and again you practice, that is the only trial and error method. But when you go there, advance it there, you find that very knowledge, that very experience you assimilate is originally your own. It is not a borrowed one. You can't give it to someone. Because it is happening by its own back, eh, uh, historical background. So therefore, no other method for the direct experience, trial and error. Okay, we are going to the next question. Bhante, with uh, regard to the question a uh, yogi asked yesterday about the blissful experience of just only feeling vibration. You said that uh, that's what we are aiming at. Did you mean that we are liberated from suffering at times like this as we are not making new karmas due to not reacting? Please explain, does this mean are minimum existence with method? uh, in a way, in a way you can say yes, other way you can say no also. Because even if you go to that state, some people appreciate it, some people feel lonely. If you feel aloneness, you are correct, you are yes, answer is yes. Whenever you go there, even though it is named as a blissful, some people feel loneliness. If it is so, they entertain doubts. For them, it's agony. For them it's a hell. So for them, answer is no. So therefore going to that stage is one thing, appreciating the very thing is different thing. But today, I don't know, uh, I will, may I make mistake by expressing it, today in Western psychotherapy, whenever such a person go and say, I feel lonely, they give somebody other thing, to develop their ego, to boost up their ego, feel the consistency, feel the conceit, and somehow they have to boost up energy and give, them that particular person feel healed. He feels identity, he or she, and then go back. But again, then go home, again don't it happen. Again come to the psychiatrist. So therefore now Western psychology says psychotherapy without the self. If the psychiatrist knows without self is much better than self, his or her treatment will be completely different. Because in the meditation also, we go to the self to non-self. But it appears like for the unknown people, unprepared people, as uh, loneliness. Then they search, go about finding hobbies, socialization, alcohol, or this and that uh, habits. Because they, they have been, they have been misinterpreted. So they are going to that is one thing. Appreciating is happening through my restrainment, through my practice. And now I am going to less and less defilements. I am going to less and less frustration. I am going to less and less tension. That particular person may or may not, according to the answer is different. That if it is happening through uh, morality, if it is happening through restrainment, if it is cutting off defilement, definitely it is good. But if that particular person is not recognizing that it in correct perspective, theoretically yes, but that particular person in hell. That's the difference between the loneliness and aloneness. So here it has been recognized and blissful. Therefore we can say terminal is more going to the aloneness. But irrespective of the West and the East, many people recognize, misrecognize, misinterpret it as a loneliness, then you find the, the vomitish feeling. You feel nauseatic feeling. You feel cornered. You feel outcasted. You feel uh, you become just a citizen Joe Nothing, no one. So they are going in search of alcohol. Or what or the other kind of so Therefore, answer depends on the particular person. But the best is if you can answer your own question, I am safe. කම්පන චංචල ධාරාව අතරින් කෙරෙන දුර්වල ආනාපානයට හිත යෙදීම යුතුයම නැද්ද ස්වාමින් වහන්සේ කරුණාකර පහදා දෙන්න. එතෙන් යනකොට තමන්ගේ සැකභාවය දුරු වෙනවා නම් ආතතිය දුරු වෙනවා නම් අසහනය දුරු වෙනවා නම් බලන්න ඕනේ. විශ්වාසයෙන් යනවා නම් මම මෙතන තමයි යන්නේ කියලා. ආනපනිය අතන මෙතන කැරි තිබුණාට කමන්නේ ඒක පිටිපස්සේ එළවෙලව බලන්න ඕන තමන් එතකොට උදේකලාව හඳුනාගෙන තියෙනවා. විවේකී හඳුනාගෙන තියෙනවා. විස්රාමයේ හඳුනාගෙන තියෙනවා. මේ ප්‍රශ්නේ කියන්නේ උදේකලාව හඳුනාගෙන නැහැ. විස්රාමයේ හඳුනාගෙන නැහැ. විවේකයේ හඳුනාගන්නේ තාම අර උපකරණත් එක්ක හැප්පෙන වෙලාව. ඉතින් ඒක කියන්නේ තව ටිකක් ඉස්සරහ යනකම් පේනකම් ආනපානෙ බලන්න. නමුත් ඒ නොපෙනෙන තරම් ආනපානෙ මතු කරන දාසින් හයිය මුස්ම ගන්න ගියොත් සැක කරන්න ගියොත් ඇහැට කුණ වැටෙනවා වගේ. ඒ නිසා කොතෙන්ද යනකම් ආනපානෙ ගෙනියන්න ඕනද? කොතනින් ආනපානෙ මාරු කරන්න ඕනද කියන එක කන්දක නගින වාහනේ කොතනදී සෙකන්ඩ් එකෙන් තර්ඩ් එකට දාන්න ඕනද? තර්ඩ් එකෙන් සෙකන්ඩ් එකට දාන්න ඕනද කියලා ඉංජිනේරට කියලා දෙන්න බෑ. ඩ්‍රයිවර් දැනගන්න ඕන. දැන් තර්ඩ් එකේම කිව්වොත් ඉග්නිෂන් ගහනවා නම් සෙකන්ඩ් එකට දාගන්න ඕනේ. ඒක මොන කරන්නේ? ඒක ගොතෙන්ද දාන්නේ කියලා එන්ජින් එකේ තර්ඩ් එකේ කියලා හිටිනකන් ගියොත් ඉන්න කට්ටියට බහලා තල්ලු කරන්න වෙනවා. ඩ්‍රයිවර් දැනගන්න ඕනේ දැන් ඉතින් එන්ජින් එකට අමාරුයි කියලා. එහෙම නැත්නම් කියනකොට සෙකන්ඩ් එකේ තර්ඩ් එකට දාන්න පුළුවන් නම් සෙකන්ඩ් එකේම කිව්වොත් පෙට්‍රල් පිච්චෙනවා වැඩි. එන්ජින් එක රත් වෙනවා. ඒක දැම්මේ නැති එකේ පාඩුවක් තියෙනවා. ඉතින් මේක හරියට ටෙක්නිකල් රයිටින් වලින් කරන්න බෑ. ඒක කරන්න පුළුවන් මේක මහත්තර දරයක් කරලා මේ වෙලාවේ ආනපන බැලුවත් එකයි කම්ප්‍රෙන්ෂන් බැලුවත් එකයි මැෂින් එකට යන්න ඇරලා ඔටෝ පයිලට්ෙන් දාලා ඉන්න බැරිද කියලා පොඩ්ඩක් බලන්න. ඉතින් ඒක ටිකක් රැඩිකල්. ඒක ටිකක් සම්ප්‍රදාන කුල නෑ. නමුත් එහෙම නැත්නම් බුද්ධියක් නෑ. හැම වෙලාවෙම සැකේ. හැම වෙලාවෙම ආතතිය. හැම වෙලාවෙම මේ අසහනට. ඒ අසහන නැතුණ යන්න බෑ. නමුත් ඒ මෙතෙන්ට පරිශන කරන්න. ආනපන හොයලා බලන්න උදේකලා වැඩි වෙනවා නම් විවේක වැඩි වෙනවා ඒක හොඳයි. ආනපන මෙනේ කරන්නේ නැතුව උදේකලා වැඩි වෙනවා නම් විවේක වෙනවා ඒක හොඳයි. මොකද මේ ඔක්කොම අර යන්න හදන්නේ උදේකලාවට. අපි යන්න හදන්නේ විවේකයට. අපි යන්නේ විශ්‍රාම බවට. අපි යන්නේ පිරිච්ච ගතිය. අපි යන්නේ ඒකේ ශාන්ති කරගතියට. ඒ ශාන්ති කරගත්තේ කොමක් කළ යුතුද කියලා ක්‍රමශාවිදි තමයි හොයාගන්න එක හොඳ බැරි. කොහොමද භාවනා වැදගත් තැනක ඉන්න බව පේනවා. ඉදිරිපත් කරන කෙනෙක් පේන භාවනාවේ තමා විසින්ම තමන් තීන්දුව කරගත්තේ තල තුන අතරට ඇවිල්ලා තියෙනවා දැන්. ඒකට පිට කෙනෙක්ගේ උදව්ව ඉල්ලුවට කමක් නැහැ. නමුත් පුළුවන් තරම් බලන්න ඕනේ. තමන්ම කරලා බලන්න හානියක් වෙන්නේ නැහැ ඉතින්. කොයි දේ කරා. ඊළඟට අපි යනවා. ස්වාමීන් වහන්සේ නිවනටපත් වූ සිතින් නිරන්තරයෙන්ම නිවන අත්දකින්න කාලය ගත කරන යෝගා වචරේකු නිවන දකින අත්දකින අතරතුර නොයෙකුත් කෙලෙස් සහිත සත්වයන්ද নিরතුරුව අත්දැකීමට ලැබීමට සිදුවීම මගේ අත්දැකීමයි මේ සත්වයට සාර්ථකව මුහුණ දීමට වහන්සේගේ උපදෙස් අනුකම්පාවෙන් ලබා දෙන සේක්වා නිවන් ලැබපු කෙනෙක් කියලා දෙයි. අහගෙන ඉන්නකොට තේරෙන්නේ නෑ දැන් මගේ වැඩේ හරි. මේ මේක ඇත්තටම මේ මොකක්ද කියන්නේ? අපි ඔය අපි හැම කෙනාම වගේ පළවෙනි පන්තිෙන් දෙකට දෙකෙන් තුනට තුනෙන් හතරට පාස් වෙච්ච එකක් කියන්නේ. නේ? එතකොට දෙකේ පන්තියේ විභාගෙට ඉන්න කාලේ අපිට පුදුම බයක්නේ තියෙන්නේ විභාගෙන් පාස් වෙන්නේ. දැන් අපිට ළමයි කියලා කිව්වොත් එහෙම සන්තෝෂව මම දෙකේ පන්තියෙන් පානවා පාස් වෙන එක අපි කියන අයියෝ දෙකේ පන්තියද කියලා අහනවා දැන්. එදා දෙකේ පන්තිය අපිට තියෙන ලොකුම විභාගය. විභාගේ පාස් වුණාට පස්සේ ඊට පස්සේ තුනේ පන්ති ලොකු මේක. තුනේ පන්තියෙන් පාස් වුණාට පස්සේ හතරේ පන්තියේ එනේ නේ ඒක අපිට ලොකුයි. ඒක නිසා හතරේ පන්තියේ ඉන්න ළමයෙක්ගෙන් දෙකේ පන්තිය ගැන අහුවත් එකේ පන්තිය ළම ඉන්න කෙනෙක්ගේ දෙකේ පන්තිය ගැන අහුවම සම්පූර්ණ කතා දෙකක් යනවා. ඒක පහු කරපු එක නයි එකක් කියනවා යන්න ඉස්සලා එක නිකන් බැඳපු කට්ටිය බඳින්න ඉස්සරයි පස්සේ වෙන එක දන්නවනේ. එච්චරම තමයි. ඒ නිසා නිවනට ගියත් කෙලෙසල පොඩි වෙනස්කමක් සිද්ධ වෙනවා. නමුත් දැනගන්නවා මේ කෙලෙස් වල කෙලෙස් හැන්ඩල් කරන හැටි දන්නවා. කෙලස් නැවිත් ඉන්නේ. සෝවාන් වෙනකොට ප්‍රධාන සංයෝජන ධර්ම තුනක් කරනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා. ඒකෙන් අදහස් කරන්නේ එයාට සක්කාය දිට්ඨි නැතුව සක්කාය ඉතුරු වෙනවා. සීලබ්බත පරාමාසවලට ගොඩාක් අන්තවලට යන්නේ නමුත් පොඩි පොඩි වැරදි සිද්ධ වෙනවා. හැබැයි කවුරුත් කියන්නේ නැතුව එයාට හැදෙනවා. එයාට තේරෙනවා හදා ගන්න. විචිකිච්ඡාවලුත් පහළ වෙනවා. පහළනට දන්නවා මේක ස්පෙෂලිස්ට්ලා ලන්න ඕනේ. මට හැකියාවක් අත් උනේ ටික දවස් දෙකක් යනකොට ඇරිලා යනවා. කෙලෙස් නැවෙත් ඉන්නව නෙවෙයි නමුත් ඒවට උපකරණ ආයුධ ටික තියෙනවා. ඒ නිසා කෙලෙස් හැන්ඩල් කරන්න පුළුවන්. කෙලෙස් මේ ලෝකේ ඉන්නකම් කෙලෙස් නැතුව ඉන්න බෑ. මේ ලෝකේ කියන්නේ කෙලෙසයක්. කෙලෙස් එනවා ගාගන්න. දැන් අපි කක්ක කරනවානේ සමහරවිට ගාගන්න. කක්ක කරලා ගාගන්නවා පොඩි කාලේ දැන් කක්ක කරන හැටි දන්නව ගාගන්න නැතුව. ඒකයි වැඩි ටිකමයි පොඩි කාලේ වැඩි හොඳ පොඩි කාලේ කක්කවලට එච්චර අපිරියාවක්වත් මොකක්වත් නැහැ. අන්තිම අම්මලත් හරි කැමති පොඩි උන් කක්ක ටිකක් අත ගන්නට ඒක සූරතලයක් නේ. පොඩි කාලේ විතරනේ ඔක කරන්නේ. ඒ වගේ තමයි කක්ක කරන එක එක කක්ක ගාගන්න එක එක. කාගත්තර වාසිය හැබැයි අමාරුයි. මේ ලෝකේ කායවත් කක්ක නැති කෙනෙක් නැහැ. මේ කියාපාන අඬහැරේ ප්‍රසිද්ධිය ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ ගාන හැටි තමයි. එකක්වත් ආගන්න හැටි. බුදුජානක කිව්වා ඒක තියෙනවා. ඔක තනකොළ ටිකේ බාර දාපන්. තිනවත් තරකේ කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. දැන් ලෝකේ මොකද වෙලා තියෙන්නේ? නොපෙනී යුතු සේරම ඇඩ්වර්ටයිස් කරනවා. ඒකට බයලජ්ජාවක් හිටින්නේ නැහැ. සමාජ බයලජ්ජාවක් හිටින්නේ නැහැ. ඇසී යුතු දේ දන්නේ නැහැ. පෙනී යුතු දේ දන්නේ නැහැ. මොකද ඒක නිසා කෙලස් වල අඩුවීමක් වෙන්නේ. නමුත් ඒ පෙන්නුවත් අපි තුමු අපි ඇවිල්ලා හොඳටම රාග දනවන දෙයක් පෙන්නුවත් Taman දන්නවනම් ඒක හැන්ඩල් කරගන්න හැටි අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට මේ ලෝකේ හදන්න ඕන කවන්නේ Taman තියෙන්නේ ඒකෙන් හිත දූෂණය නොවීමට කොමක් වෙයිද ඉදී කරන එක. නමුත් දූෂණ නොකොට තියෙනනම් ඒ කියන්නේ ඉස්සර දකින්නකොට දූෂණයක් වෙනවා. නැත්තේ නෑ. ඒක හැන්ඩල් කරන්න හැටි දන්නවා. අලුව තියන්න අත පුච්ච ගන්න යන්නේ. ඒ නිසා කෙලස් eh, මාර්ගඵලයක් ලැබලා සර්වඥාන්සේ දේශනා කරන බොහෝ කාලයක් යනවා. ඒකට තරම් වෙන විදිහේ සම්මා වාචා තේරුම් ගන්න. ඒක තරම් වෙන විදිහේ සම්මා කම්මන්තේ තේරුම් ගන්න. ඒකට තරම් වෙන විදිහේ සම්මා ආජීවයේ තේරුම් ගන්න ගොඩාක් කල්යන. ඒ ප්‍රශ්නයක් නැහැ. සමහර ගොඩක් කල් ගන්නවා. සමහර ටික කාලෙකින් තේරුම් ගන්න. ටික කාලෙකින් තේරුම් ගන්න එකට අනුග්‍රහ කළොත් ඊගාව ඥාණයට ඉක්මනට යන්න පුළුවන්. නැත්තම් වෙන්නේ අර හද ගැහිමට ගොඩාක් කල් යනවා. ගිහිල්ලා වුණාට පස්සෙමයි තේරෙන්නේ දැන් මම මේ කාට ඊගාව ඥාණයට යන්න ඕනේ. ඒ නිසා භාවනා කරනවා ඒ කෙලෙස් උපදින පරිසර තමයි ඒ කෙලෙස් වෙන දේවල් පුළුවන් තරම් දැනගෙන අයින් කිරීම මිස ලෝකේ හදන්න යන්නේ කෙලෙස් පහළ නොවේවා කියලා අදිස්ථාන කරලා වැඩකුත් නැහැ කෙලෙස් පහළ වෙනවමයි පහළ වෙනකොට ඒක හැන්ඩල් කර ගන්නවා يعني විදුලිය දාන්න මිනිස්සයා මේ විදුලිය අත ගන්නවා රබර් ග්ලව් එකක් දාලා. ඒකට වදින්නේ නැහැ. දන්නේ නැති මිනිස්සයා ගිහලා ඒ විදිහට අත ගාවොත් වදිනවා. විදුලිය ගැන දන්නවා කියන්නේ විදුලිය තියෙන වැඩ ගන්න පුළුවන් පැත්තක් තියෙනවා භයානක පැත්තක් තියෙනවා. ඒ භයානක පැත්ත මග අරගත්තාම විදුලිය වැඩ ගන්නවා. එහෙම නැත්නම් දන්නේ නැත්නම් කියන්නේ විදුලිය ගෙට ගන්න එපා මෝ භයානකයි කියලා අයින් කරනවා. එතකොට බෑ. ඒ නිසා මේ භාවනා කෙරුවට ඒ Tamanට ලැබෙන ලැබෙන අවබෝධය තේරුම් ගන්න එක. ඒ නොසීලිය හදාගන්න එක. සම්මා වාචා සම්මා කම්ම සම්මා ආජීව හදාගන්න එක ඒක තමයි අපි භාවනා සාමාන්‍ය ජීව භාවනාවට දක්වන අනුග්‍රහය. භාවනාව මේ ඉඳගෙන භාවනා කරන එකම නෙවෙයි. ඉඳගෙන භාවනා කරලා ආදී කියන දැනෙනකොටම වචන පිළිබඳව පරිපද කරගන්නවා. කර්මාන්තය පිළිබඳව පරිපද කරගන්නවා. සම්මා ආජීවය පිළිබඳව පරිපද කරගන්න ඕනේ. එතකොට තමයි ඒක ලෝකෙට පණිවිඩයක් වෙන තමන පණිවිඩයක් තියෙනවා. ඒක නිසා මේ කෙලෙසෙන එක වළක්වන්න බෑ. කෙලෙස් බොම්බස් බයක් ඇති වෙන්නේ කෙලෙස් පිළිබඳව. කෙලෙස් හසුරවන්න හැටි ගන්නවා. කෙලෙස් අපි යන වශී කරනවා කියන වචනේ සාසනේ පාවිච්චි කරන්නේ සිද්ධි කරනවා කියන එක හින්දු භාෂාවේ පාවිච්චි කරනවා. වශී කරගන්න ගන්නවා. ඒක තමයි මේ භාවනා කරපු දියුණු කෙනාගේ තියෙන ලක්ෂණය. හැම වෙලාවෙම තමයි සීලය අදි සීලයක් වඩපත් කරනවා. චිත්තය අදි චිත්තයක් වඩපත් කරනවා. ප්‍රඥා අදි ප්‍රඥාවක් වඩපත් කර ගන්නවා තමයි සාසනින් අනුග්‍රහ ලැබෙන්නේ ලැබෙන්නේ. ඒ ඕනේ කරන්නේ මොකද කෙලස් නිතරම පහර දෙමින් පවතින නිසා. Venerable sir, uh, uh, when the breath becomes very subtle and I, when I don't feel it, vinyana consciousness brings up something or the other. Earlier I used to entertain them mindfully, but now I push them aside and enjoy the emptiness, but not with any ill feeling. I believe the pushing aside of the unwanted thoughts brought by the Vijnana is Virya component of the seven Sapta Bodhjanga. Am I correct? The last part is uh, difficult to agree, but when and where you see the consciousness or in the sense you can say mindfulness without any object. The mind itself creates objects. That is what it happened because throughout uh, in the samsara we have maintained these six faculties seeing with the eye, hearing with the no ear. The faculties are running. So we are very uncomfortable. But ultimately you know each and every running going to give friction, aberration, frustration, endless. So ultimately through the meditation what you do is, you come to a state no more incoming of visual objects, no more incoming of sounds, no smell, no taste, but even the touch, very object that you started with Anapan also no more. Then if the mind is not well instructed or if the mind is not well mature enough, they project from your library shots, your memory, you see visual objects, just like in a dream. And you hear some sounds, some are very dangerous, some are very pleasurable. And very rarely some people get smells, some people get specific tastes, some people get the pressure, heat, cold, all the kind of things then the problem is whether it's a reality or a concept. If it is coming from outside, it's a reality. But verily you know, they have your cut off now. Your eyes are closed, you are going to a silent place, no smell or taste, and the breath also gone. But even then, reality also can happen. Often what happens is the concepts happen. Then, if you are not aware of this perversion of our consciousness, this concept you misunderstand as reality, then you become schizophrenic. Everything appear like mind-made. Everything appear like dream world. Really like a mirage. So if you are a, with a sound mind, a mental condition, you can understand whether it's a reality or concept. Consciousness is a magician. It can make reality a concept and concept a reality. Then only you see how much it is cheating. And throughout the life we considered what is the conscious going to say, we approve it. We seconded it. Now you have cornered the consciousness with the impingement so that it has only one thing, its own mind projections. mano Manobhubbangama, manosetta, manomya. Mind is the foreigner. Manobhubbangama, manosetta, mind is the leader. Manomaya, everything is mind me. So which one is reality, which one is concept, there only you come to know. There is no substantial something there. It is such a dream world. it is such a uh, mirage, it is such a mind-made thing. So you have to patiently understand the very decisive factor, the very supervisor you appointed, the consciousness, now you can see how much it is playing the game, cheating yourself. So there you have to give enough chances to consciousness to create visual objects, sounds. But a person who is entertaining visual objects may not entertain sounds. person who is specialized and entertaining sounds may not get mixed up with visual objects. They according to the personality trait. Whatever it may be, catharsis is going to happen. Now you everything coming out of your past memories, healing, or surfacing of your past psychological wounds going to happen. They are very agonizing sometimes, sometimes very pleasant. But whatever it may be, it is a healing process. So you have to let it happen. Then only when you get up you will relax. But don't take very seriously make the stage for this catharsis to take place, the vomiting to take place, the eruptions to take place, the, the scum, the froth to go out and more and more it goes, you feel more and more heat. So at that time, what to do, very difficult to prescribe. Best thing is not to do anything, just let the healing to take place naturally. More and more you become uh, patient, more and more become a mere observer, more and more you become choiceless, more and more you learn the art of just uh, suspended attention or suspended decision, quicker the method. More and more interfere, more and more going to handle it, the process will be longer. So therefore there are huge maturity, huge contentment must be there so at a time you feel like handling it. At a time you feel like not to handle it. So you have to do trial and error. And theoretically best is to not to handle it. Let it happen. So that is the way you understand. As far as you are in the senses, you are eccentric. Whenever you are cut off from the senses, you are at home but we are so unfamiliar with that home situation. We are so far away from that home situation. Whenever we come home, we feel lonely. So it is a matter of time. A long association with this solitude, freedom. Still, at the periphery level, you feel sounds, everything is there. Disclaim them, disavow them, don't claim them. Try to keep the solitude. Try to keep the uh, peace of mind. And let the thing happen according to cause and effect relationship. Then you find in between all the kind of thing, there is a space. There is a solitude. And more and more familiarized, the solitude increases. It is then onward, it is an art. No science then onward. Up to that, science is there then let it happen. So therefore it is, uh, it is of course nothing strange. It is of course we know, but so far we hate it. We don't know. So therefore whenever such a thing happens, we fill it with our hobbies and uh, socialization and habits and kind of thing. But now we cut off them and let that situation to prevail, pervade and be the norm, be at home. ගරු ස්වාමීන් වහන්සේ ඉඳගෙන කයි හුස්ම ගැන බලා සිටියම ඇඟ හැමතැනම කීපොලාගෙන යනවා. සමහර විට පපුවේ හෝ කිතේ චීල් හෝ ගැස්මක් ඇති වෙනවා. සමහර සමහර විට ඇඟේ කරන්ට් යනවා වගේ දැනෙනවා. මේවා වැඩි වීම දැනෙන මේවා වැඩිම දැනෙන්නේ කාස්වාසයෙන්නේ. මේ හුස්ම රැලිද නැත්නම් ප්‍රීති සුඛද නැත්නම් සබ්බකාය පටිසංවේදීද කියා තෝරා දෙන්න. තෙරුවන් සරණයි. දැන් ලේබල් එකක් දැම්මේ නැතුවට මේව හැම වෙලාවෙම වැඩේ සිද්ධ වෙනවා ඇඟේ. නමුත් අපි හැම වෙලාවෙම අනුන්ගෙන් බල බල ඉන්නේ. අනුන්ගේ දේවල් වෙන දේවල්නේ. දැන් හිත සම්පූර්ණ වැතුලට ආවට පස්සේ නිකන් මැග්නිෆයින් ග්ලාස් එකක් දාලා බැලුවා වගේ මේවා පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකකොට Tamanටම Taman පුදුමාකාර අමුත්‍යක් වෙනවා. පුදුමාකාර නොදකපු දෙයක් වඩටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපි හරි කැමති මේ මාන්දි පොන්සකම ගාම්නි පොන්සක දිහා බල බල මේක බලනකොට මේක පේනකොට ඇඟ කිලිපොන. හීන දාඩි දාන. ඒ නිසා අපි කැමති අනුන්ගේ දේවල් බල බලයි. ඉතින් ඒගොල්ලත් අනුන්ගේ දේවල් කුට්ටි පිටින් ගෙනත් දෙනවා. ඔබ පොසත් නම් ඕව බලපන් මේක. මේෙන් බලපන් මේක කියලා පෙන්නන. ඉතින් අපි මරණකම් ඕව බලබලා ඉන්නවා. කවදාකවත් මම කියන්නේ කවුද? මේක මොකಾದ කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා අර නිල්ලඹ ඒ ගහලා තියෙන පෝස්ටර් එකක්. ඔබ කවදාද මේ යථා ස්වරූපේ දැක්කනම් දුවන්න පටන් ගන්න කියලා කියන භූතෙක් දැක්කයි කියන්නේ. මේක ඇතුලේ තියෙන දේවල් අපි හිතපු නැති දේවල් තියෙන. මේක තියෙන්නේ 32ක් අසුචි. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්දන් ආරු අට්ටි අට්ටි විඤ්ඤාවක්කං හරියන් යකනම් කිලෝමකම් පියකම් පප්පාතං අන්තං අන්තගුණං උදරියන් හරියකම් පිට්ටං සේමම් පුබ්බෝ ලෝවිතං හේදෝ මේදෝ අත්වතා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති මේ අසුචි බලන්න කවුද කැමති ඒ විතර නන්නලිලේ බනෝර টොප් එකට මේකප් කරලා සිමෙට්‍රිකල් දාලා දෙන අපි ඒක බල බල ඉන්නේ මේකට ඇතුළට ගිය ගමන් ගුහාවකට ගියා වගේ. එතකොට ওই තියෙන එකකට අලුත් දේවල් නෙවෙයි. නමුත් එකකටවත් වෙන්න දෙන්නේ අපි නිසින් ඉන්නේ අපි කරන්නේ බාහිරට හිත දාගෙන යනවා. ඒ නිසා ඒකට කියනවා ප්‍රමාදේ කියලා. මේ ඇතුළත මේවා අකමැති දකින්න ඉච්චර කැමති නෑ ප්‍රියමනාප දේවල් නෑ මේක රත්තරන් ප්ලැටිනම් මුතුමැණික් මොකුත් නෑ මේක. ඒක අසුචි කක්ක ගොඩක් තියෙන ඇතුලේ. ඒකයි මේ හොතුද්ද කරගෙන හා මේක ගහගෙන සුන්ද ගහගෙන තෙල් ගහගෙන නාවල තියාගෙන ඉන්නේ දවස් 3ක් නාන්න නැතුව ඉන්නකෝ හොදන්න නැතුව ඔන්න වේනවා මේ සාඩු ගඳ කියලා කියන්නේ අපි කියන්නේ ජීවන සුවඳ ඕ ඉන්න පටන් ගන්න ඒ තමයි නාවල පියලා කරගෙන ඉන්නවා මේ ඇතුලින් ඔක්කොම එළියට ගම තමයි තියෙන්නේ ඒ නිසා මේක නැවත gedera යනවා මේක බලන්න විශාල පෞරුෂත්වයක් ඕන. ඒක බලන්න විශාල ශ්‍රද්ධාවක් ඕන. මේක බලන්න විශාල වීර්යයක් ඕන. මේක බලන්න විශාල සත්‍යයක් ඕන. ලොකු සමාධියක් ඕන. මේකටමයි ප්‍රඥාව කියන්නේ. අපි එවෙනුවට කරන්නේ බාහිර ලෝක ප්‍රඥාවල ඉස්සරහින් තියාගෙන මේක මේ මේ මොඩින්ගේ වැඩක්. මේ අපිස් ජීවිත ගත කරන එක වැඩක්, මුස්පේන්ට් වැඩක්, කාලකන්ණි වැඩක් කියලා පුංචි කළා දාන්න. නමුත් මරණ මොහොත වෙනකොට ওই ටික එකපාරටම එනවා. මේ කොහොමද ඉදurangගේ සම්බන්ධය සම්පූර්ණ කපල යනවා. කපල ගියම ඕකේ නෝ. ඉතින් ඒකවල කියන්නේ භූතයෙක් ආවා, යකෙක් ආවා, ප්‍රේතයෙක් ආවා, අපායට යන මල් යමයක් යක්ෂයෝ ආවා කියලා තමයි පේන්නේ. ඒක කලින් ඔයගොල්ලෝ දැකලා තිබ්බනම් අඳුරනවා කට්ටිය මැරෙන්නේ ඉස්සලා. ඔයගොල්ලෝ තමයි ප්‍රේතයෝ භූතයෝ තමයි මේක ඉන්නේ කියලා. මරණේ බය වෙන්න දෙයක් නැහැ. එසේ භාවනා නොකරපුවයි මරණයට බයයි. ඒ මේක අත්දකලම නැහැනේ. හොඳට අත්දකව එකනට පේනවා. මිනිස්සු කොච්චර ක්‍රමසා විදි හොයනවද වර්තමාන මොහොතේ නොයිද අතීතය නැගතේ. මෙතන නොයිද වෙන තැනක් ගැන හිතන. Taman ගැන බලන්නේ නැතුව අනුන් ගැන හොයන. ඉතින් මේක අලුත් දෙයක් නෙවෙයි. මේක හැබැයි ඇම්ප්ලිෆිකේෂන් එකක් කරනවා කියන හොඳට පිරිසිදු වීමක් වෙනවා. කොයි වෙලාවෙත් ඔසිද්ධ වෙමින් තියෙනවා. ඒ නිසා අපි නැවතත් Tamanට අනුකම්පා කරනවා නම් පුළුවන් තරම් මේ ටික බලන්න මම නැවතත් කියනවා අරික්ෂල ප්‍රශ්න දෙකදී වගේ මේ එකක්වත් නොදරියට මට්ටමට යන්නේ ඔක්කොම අලුත් අපේක්ෂා කළ යුතු දේවල් නෙවෙයි අනපේක්ෂිත දේවල් වෙනවා මේක හරහා යෑමට තමයි අපිට ශ්‍රද්ධාව ඕනේ කරන්නේ වීර්ය සතිය අවශ්‍ය කරන්නේ ලැස්තිලා ගියොත් හරිය ලේසියි ඒක කොහොමඩක්ක ප්‍රශ්නයක් වෙන්නේ ලෑස්ති වෙන්නේ නැත්නම් කුතුහලයේ සහ සැකේ නිසා ප්‍රශ්න තියෙන නිසා මම කියනවා ලෑස්තිලා යන්න කියලා ඒක තමයි ඔය බේන් පාව සාමිතුම බාහිරක ව්‍යාපාරය හදනකොට ඉස්සරහගේ සූදානම් ශරීරය be prepare කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ලෝකේ ඕනම ප්‍රශ්නයක් සූදානම් වෙලා කියන ප්‍රශ්නයක් නෙවෙයි නිකමට ලංකාවේ සුනාමි එනකොට මුලති වලට ගහනකොටම කට්ටියට කියලා තිබ්බනම් ගාල්ලට මෙහෙම එකක් එනවයි කියලා පැයක් ගියා සූදානම් වෙලා හිතන පරන්දා මැරෙන්නේ සුනාමියක් එනවා කියලා නික්කමට දැනගෙන හිටියා. ඊට පස්සේ තමයි කොළඹට ගෑවේ. ඒත් පැය භාගයක් ගියා. කිසි කෙනෙක් දැනුන්නේ අපි දන්නේ මේවා දැනගෙන ඉසු දේවල් කියලා. දැන් අලාම් දාලා තියෙනවා. ඒ නිසා අපි දැනගෙන හිටියනම් ඒ සුනාමිය ඉන්න වෙලාවේ කොහෙද මේ මම මතක නෑ මේ ටුරිස්ට්ලා වගේ ඉඳලා තිනවා මේ යාල අලියොයිද අලිය දුවල දඩබඩ වලගේ රට ඇතුළට අහන්න ඇතුළු අලි කරා කිව්වා. ජීම සුබය වෙලා තින බලන අනිත් ඔක්කොම ගියා අලිය ටික බේරන උඩ හිටපු ටිකක් බේරන. උන් ඉන්නේ පොළවේනේ අපි වගේ මේ මාල්ලි මොන්සේලා ගාවනි මොන්සේලා බල බල ඉන්නේ අලියෝ. උන් ගා පොළවේ කම්පණේ තේරෙනවා. උන් එතකොට රට ඇතුළට අපේ මිනිස්සු කට්ටියක් ගිහින් වෙලා මොහොඳ ඉස්සෙල්ලා ගොඩට ගියයි කියනවා. ගොඩ ගොඩ පෑදුනායි කියනවා. විනාඩි 10ක ගිහ කට්ටිය ගිහලා ඉඩම් බෙදාගත්තලු මේක මම හෝටල් එකක් ගන්නවා ඔබ අතනින් ගහගන්න කියලා ගහනකොට දෙවෙනි දැල් ආපුවාම හෝටල් එකයි කට්ටිය ඔක්කොම අරගෙන ගියා අපේ කට්ටිය ඉන්නේ කොහොම හරි අර මොහොත පොඩ්ඩක් ඇතුළට වෙච්ච වෙලාව හැටි ඉඩම් පොඩ්ඩක් අරගෙන නිකමඩ දන්නවනම් මේ සුනාමි කියන රෙල්ලම ඔය වණන් දැන් කී දහම් බේරනවා වෙන මොන උපකරණයක්වත් දැනුමක්වත් නෙවෙයි මේ සුනාමි කියලා එකක් තියෙනවා. ආපහුම මොහොත කොට ගන්න බේරියල්ලා කියන දන්නවනේ. ඒ නිසා උද්දජනන්ත කියන්නේ දස්සනා පහතබ්බා. දන්නවනම් මේක කෙලෙසක් කියලා පහත බීමන මොනවත් කරන්න ඕනේ දැනුවත් වෙලා ඉන්න. දැනුවත් වෙලා ඉන්න එකම අප්‍රමාදයේ ලකුණ. නිසා මේ තියෙන්නේ ඒ දැනුවත් වෙලා ඉන්නකොට ඇතුලේ පේන දේ. ඕක හොඳට පුරුදු කරන මරණය දක්වාම පුරුදු කරන්න. ඒකට මොකුත් වෙන්නේ නැහැ මැරෙන්නේ නැහැ මැරුවා වගේ මරව මරා ගන්න. මර මරා ගොඩ දාන්න. ඒකට මරණය කියන එක නිකන් දවල්ට කනවා රැයට කනවා කියන එක. මං කියන හොඳයි කියලා. Venerable sir, uh, I fell asleep while listening to the Dhamma talk. Do not know how long. First it was thinking about the situation, worry and stress. Then suddenly mindfulness took over the situation. No stress, no worry, step by step came up what was the cause of sleepiness, how it gradually arose and how it went away. It was just an event to observe. Very clearly experience the subtle differences between thinking and mindfulness. Very difficult to explain sudden happiness all over me. Listen to the Dhamma talk with interest and understanding. Mindfulness brought not of bliss lot of grief, thinking, worry and stress. Venerable Sir, I am extremely thankful. Please correct if I am wrong. Um, my little insight. When you miss the train, don't think and worry. Be mindful and act wisely. Yeah, these are little episodes. Once in a way, when the things are get aligned, you feel rapture, you feel very happy, you are very smart, you are very timely. But don't expect this is to continue. Next time you will be utter failure. It will be completely scattered out. And then if you expect this thing, that very thing become another worry. The things are ever changing. But once in a way, when such thing happens, your determination increases your foresight increases, energy recuperated, but only advice you don't expect it continuously. That is to say, uh, Christmas is not all the time. It's come once in a year. This is also happen. Out of 265 days, only one day Christmas. That day you throw party, but don't expect 365 days Christmas. But uh, therefore, be prepared. Whenever gain the alignment happens, this may happen. So therefore, don't expect good only. Good is related to the bad, bad is related to the good. So please continue. Uh, catch the next train. Venerable Sir, in your discussion of yesterday, you mentioned the difference between asankarika, intentional and Sankhya. Sasankhya. I am under the impression that uh, to means not uh, prompted by by the six senses, but just pops up. Is this, a, is this correct? Is this the correct meaning? So uh, that is what it says. Uh, I can't remember, there's a very nice book by Gladwell like I showed the gist. All of a sudden you come to know, out of the situation, out of blue. Is it out thinker? No. It's a Gladwell is the author. There's a particular term he has mentioned, the gist of it. It says, uh, mm, it happens. It's like uh, just electric. Out of thing it happens. Uh, likewise, things happen, they are, in English language, we call passive words and active words active, uh, passive voice and active voice. Passive voice is that there is no the creator, there is no doer. Things are happening. Active voice is, active voice is happening. Karma, sakama, karma, karma, karma, katruvaraka. Each language you have, but the thing is very difficult to draw the line. But you can experience it. So, young children completely asankarika. So by looking at, you lose tension. Whenever you go beyond six, six years, then your sasankarika mind starts. Then you try to do something, achieve something, then you have become ugly. Finished. You can't go constantly. That's why the beauty before six. Meditation again you bring back to the child psychology. You let the thing happen. You put into the autopilot, just look at of course, looking at this happening kind of in an active way, mindful way, diligent way, but your determination is not to get interactive, not to react, not to assume. So you have to train it, because whether you do or not, things are happening. That is what the Buddha says, cause and effect relationship is completely independent of you. Whether you are going to do it or not, exactly thing happens. Whether you get up early or morning or late, sun rises in the same time. Whether you look at it or not, it sets in the same time. Tomorrow also you have not to get up early morning and start the engine to sun to rise. No, sun rises. So this is the way you become yet another part and parcel of the nature. In order to you must have theoretically understand things are happening, going to cause and effect relationship. But my ego my conceit, try to take the mean advantage of it. Say that I am the person who did. Whenever it is not happening, you are the very person who is frustrated. So many things are not according to you, the nature, you can't comprehend. Your comprehensive mind can interpret to a certain extent. So therefore your success, always minority than the failure. So therefore don't care. Let the thing happen. So that is asankarika. So things are doing, happening by itself. You are mere observer, a distance observer. And uh, then your ego, you can see, and your choice, selecting ability, uh, selecting nature, not necessary. So without tanha, without mana, without ditti or the choice or comparison or egocentric things are just friction. So you have to slowly, slowly withdraw and let thing happen. That is called asankarika. Sasankarika is not only prompted by the six senses, even your dear and near ones, someone come and give a suggestion or invitation, everything, uh, internal or external prompting. So we are, the person who is working with the prompting is like a machine with a remote controller. Someone control you. But in putting the buttons, you start to work. You are a puppet. You are a robot. Person who is you who understand asankhaya is living. He is in the present moment like a child. Otherwise, everyone is now multinational companies and advertisements are controlling you all pressing buttons. Ultimately you perform it. Ultimately at the end of the dance you are the loser. So therefore Asankara can be very passive, non-productive, non-creative, non-forward-like. And therefore you want to try to creative and productive and everything. The Buddha says end product is the, uh, the monument at the tombs. That is what increasing, worldly knowledge is increasing the Susana Vardhana. Till that you play many, many games, at the end there is a tomb, at the cemetery, that's the end product. So whether you try or not, that is assured. So knowing that, be, how do you call, work with the utility value. Don't try to exaggerate, don't try to show off, don't try to stir things. Be, try to understand the harmony of the nature. Try to be with the nature. Then you are living. Not in the dreams. Not planning to live. You are living. So it is happening in the asankarika, asankarika level. Uh, but very difficult to margin. Asankarika to sasankarika changing, very difficult to change. But generally, theoretically, we can talk. 26, he makes uh, objectively and subjectively. Yeah, objective, subjective, passive, active. Mm-hmm. Sakarmaka, akarmaka. It's most, it's a crux of the grammar in any language. active voice and the passive voice. Because that we are, we are mixed up. So how can we understand the grammar? Okay. Uh, කායක් සිතක් එක් වී එය මොළයට කිඳා බසින සත්වයක් වැනි අවස්ථාවකදී ඊතා සැහැල්ලු සත්වයක් පමණක් වීම දීප්තිමත් එළියක් වැනි සිතක් ඇති වූ විට පිළිසියදී යුත්තේ කෙසේද වැඩි වෙලාවක් ඒක පුරුදු කරගන්න. උපයාගත්තදී අරසා ගන්න. මේ මේන්ටේන් දිගට පවත් ගන්න පුළුවන් තරම් වෙලා. එතකොට මේ බුද්ධි විඳින්න පුළුවන්. නැත්නම් ඒක තවත් අලුත් දෙයක් කරන්න කිව්වොත් බුද්ධියක් මොකුත් නැහැ. හිත ටෙන්ස් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව කරන විට හිත තැම්පත් වී නිින්දකට වැටුණාසේ දැනේ. එය ගැඹුරු නිින්දක්ද නැත්නම් සමාධියක්ද පැහැදිලි කර දෙන්න. තේරුම් ගන්න. මේකට පුංචි උපකර උපක්‍රමයක් දෙන්න පුළුවන්. ඒක ටික කාලයක් ගියම අල්ලන්න පුළුවන්. නින්දට වැටෙන්න ඉස්සෙල්ලා තානාපායනම් හිටියේ. නින්දෙන් නැගිටින්නේ තානාපායෙන් නම් සමාධිය. නින්දට යන ඉස්සෙල්ලා ආනාපානෙන් වල්මත් වෙලා නම් තියෙන්නේ හිත. නැගිටින්නේ වල්මත් වෙලා නම් නින්ද. ඒ නිසා නින්දට යන වෙලාවේදී පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න ඕනේ. ලෙසලා වැටෙන්නේ ආනාපානෙ ඉඳලා වැටෙන්නේ නැත්නම් වෙන අරමුණක. නමුත් මේ වෙලාව අවදියෙන් ඉන්න බැරි වෙලාවක්. නැගිටපු ගමන් බලන්න ඕනේ මගේ හිත අවදි වෙන්නේ ආනාපානයටද නැත්නම් වල්බූතයකටද කියලා. වල්බූතකින් වල්බූතයකට කියන නින්දක් හරි මොකක් හරි විකෘතිය. ආනාපානෙන් ඉඳලා නොදැනී කියලා ආයානාපානට එනවනම් ඒක ගොඩාක් කලකට ගැඹුරු සමාධියක්. මම ඒක ඉතින් පිටගෙනකොට කියන්න අමාරුයි. තමන්ම ඒ නිසා නිින්ද යාගෙන ඒ தත්තට එනකොට මයින්ඩ්ෆුල්නස් එක ඩබල් කරන්න ඕනේ. ඩබල් ඩෝස් දාලා බලන්න ඕනේ. මේ ආනාපානෙම ගවාගෙන යන ගමනක්ද නැත්නම් නන්නත්තාරීමක්ද කියලා. අවදි වෙච්ච ගමන් බලන්න වෙන මම අවදි වෙන්නේ මූල කර්මස්ථානෙද වෙන එකද කියලා. ඔකේ. ස්වාමීන් වහන්සේ හිත නිවනටපත් වී ඇති යෝගාවචරයෙකු ඒ හොඳින් වාසි කිරීමේ අනතුරුව ඉදිරි ජීවිත කාලයේ මුළුමනින්ම වෙන කිසිවක් නොකර එම නිවනටපත් වූ හිතර සමවැදීමෙන් ගත කළ යුතුයද? නැතිනම් මාර්ගඵල අරමුණු කරගෙන වෙනත් ක්‍රමයකට භාවනා කළ යුතුද? අනුකම්පාවෙන් පහදා දෙන තේක්වා. මෙතන මේ ප්‍රශ්න නගන තැන ওই නිවන කියන එක වර්ග කරලා නැහැ. නිවන කියන එක පොදු වචනයක දාගෙන මූලධර්ම ප්‍රශ්න ඇතුළේ විචිකරණ කියන ප්‍රශ්නයක්. එනමුත් මම කියන්න කැමතියි මේ නිවන සෝවාන් වෙනකොටත් අවබෝධ කරනවා සකදාගාමී අනාගාමී හරියට වෙනවා. ඉතින් අපි දන්නවා වැඩි කාලයක් එළවලු කියාගෙන ඉන්න ඕන නම් ඩීප් ෆ්‍රීසර් එකට දාලා ලොක් කරපුවාම උගාකල් තියාගෙන ඉන්න පුළුවන්. හැබැයි එළුණු කන්න බෑ ඒකට. කන්න නම් ෆ්‍රීසර් එකකින් එළියට ගන්න ඕනේ. දැන් නිවන්නටම සමවැදලා ඉන්නවනම් ඩීප් ෆ්‍රීසර් එක ලොක් කරලා තිබ්බම ඕන කාලයක් ඉන්න පුළුවන්. ඉතින් ඉඳලා බ්‍රහ්ම ලෝකෙට ගියාම මේ කිහිප දේවල් බලන්න යන්නේ මොකද බලන්න යනවා කියලා කියන්නේ සමාධිය කැඩෙනවා. අම්මා මැරෙනකම් ඕවා බලන්න කිව්වොත් එහෙම හරියට නැහැ සතුට ධානය කැඩෙනවා. තාත්තා මරණයි කිව්වම ප්‍රභාකරන් දිනවයි කිව්වත් කරන්න දෙයක් නැහැ. මොකද ෆ්‍රීසර් එක දාලා ලොක් කරලා නෙදී. පුළුවන් ඒක බැරි නෑ. ඕනම දෙයක් අන්තිමට දාන තද දීප්තික දාලා හොඳ සමාධියකට දාලා ලොක් කරලා තිබ්බට පස්සේ ඒ අනිත්කල සමාධියත් යෝගේ බරපතල සමාධියක්. නමුත් ඒකේ බුද්ධිය ලැබෙන්නේ සමාධියෙන් තොරව ඉන්න වෙලාවේදී තේරෙනවා මේ ලෝක පිස්සු කෙලි නැහැටි. මම පිස්සු කෙලි නැහැටි. ඒකෝ කරා මෙච්චර ලස්සන දෙයක් තියෙද්දී පිස්සුකමක් තියෙද්දී නේද කියනකොට තමයි පිස්සුකමේ වටිනාකම පේන්නේ. ඒ නිසා මේකට යනවා එනවා. ඒක තමයි සංසන්දනේ සිද්ධ වෙන්නේ. ඒක තමයි ඔය මහා මොග්ගලණ ස්වාමීන් වහන්සේගේ සාරිපුත්‍ර ස්වාමීන්සලාගේ ප්‍රකාශන දිහා බලනකොට පේන්නේ. වරින් වර පැත්තකට සමාදිලා ඉන්නවා වරින් වර ඇවිල්ලා රටට ජාතියට අනුකම්පාවෙන් සේවය කරනවා. සමහරවිට ප්‍රඥාවට දරකම් කරනවා, නම්බුකාරකම් කරනවා, අගය කරනවා. අවිද නැගිටින පස්සේ මහා කරුණාවෙන් වැඩ කරනවා. දෙක අතර සංසන්දන තියෙනවා මේවා. මේ වගේ දවස්වල ගන්න නැතුව අපි ඒකට ගන්න ඕනේ මොකද? කමඨාන් සුද්ධ කිරීමට ඌ අදාළ නැහැ. ස්වාමීන් වහන්සේ ඊයේ රෑ වාඩි වෙලා භාවනා කරනකොට මට හුස්ම ගන්න අපහසු වුණා. ඔළුව ඇතුලේ මාව පොඩි තැනකට කොටු කරලා වගේ දැනුණා. අම්මා මගේ ළඟ වාඩි වෙලා හිටියද ඇගේ හුස්ම ගන්න ශබ්දය ඇසුණද මට දැනුනේ මගේ බොහෝ ඈත බවයි. මට මුලින්ම මතක් වුණේ ස්වාමින් වහන්සේ බණවලදී සඳහන් කරපු භාවනාවේදී හුස්ම නැති වෙන මොහොතයි. ඒක මට ලොකු ගැටලුවක් වුණේ මේ එවැනි මොහොතක්ද නැතහොත් මා හීනෙන් මම ගත්ත දෙයක්. මා එදෙනේදී හුස්ම ගැනීම මදකට නැවතුවද එවෙලේදී ඉරද කල යුතු දේ පිළිවෙල පිළිබඳව ගැටලුවක් ඇති වුණා. ඒක සාධාරණයි. ඒ නිසා ඒ දේ නැවත කරන්න. නැවත කරන්න කරනකොට කරනකොට ඒකට හුරු වෙනවා. එම් නැතුව මූල ධර්මෙම උත්තර දෙන්න බෑ. දන්න කෙනාට ආයත දෙන්න යන තැන ඉඳ වැඩි කවදා නොගිය කෙනාට වැඩි. ඒ නිසා නැවත නැවත එතෙන් යන්න කොමක් කළ යුතුද කරලා. ලෑස්ති වෙලා යන්න ශකේ එනවා. නමුත් ශකේ තකිරි පොවන්න එපා. සැකේ තන වඩන්න එපා. තමන් පුළුවන් තරම් අත්දකින්නට අත්දකින්නට ඔක නිකම්ම සැකේ දුර වෙලා ප්‍රත්‍යක්ෂ ස්ථිර වෙනවා. Reverend Ramjiv, some of us would be going back to work after this weekend. and returning next weekend. Could you instruct us on how to maintain the practice during the days we are not here? Uh, also please instruct whether we need to practice metta bhavana before stepping back to our daily activities. Mm, it is difficult to give a comprehensive answer, but it will be not difficult also. I would say try to be mindful as much as possible and mind your own business. <laughs> That's all I have if you are going to tackle everyone's problem, yesterday's problem, tomorrow's problem, their problem, here problem, others' problem, my problem, that you are lost, scattered. when they are happening, can't help you, due to the unfortunate situation, they may happen, but they are not the moment of mindfulness. When they are possible, be mindful and mind your own business. But I see a lot of people are now putting tattoos <laughs> Better to put a tattoo here. Be mindful and mind your own business. I will never possible look at. Venerable Bhante, uh, as the Buddha's teaching, being is made of Rupa and Nama and the five aggregates. When meditation is, when meditator is meditating, who is the observer? Is it mind or consciousness? While meditating, uh, kilesa come out and disturb who intervenes to get rid of these killings, such as itching or pain. Thank you. So these things you can at the beginning sort it out very clearly with respect to your object. Beyond that the pain, perception, everything happen, it is a complicated problem. If you go to other person or to the Buddha, eh, that means you are mind, not minding your own business. You are going to see it out. Others, without that much of mindfulness. So therefore at the beginning, you can't do broad aspect. You have to, you can go to the uh, width, you have to go to the depth. So therefore try to develop mindfulness as much as possible. Slowly, slowly, you can understand these things as complicated, diversified stages of mindfulness. So at the beginning, don't take them into the problem. Don't make uh, frustration, make problem out of that. But if you are keeping the mindfulness in the primary object and when it goes deeper, uh, slowly, slowly it will answer this kind of thing. Venerable Bhante, if one is living a family life with content and now and then have thoughts of transferring to monastic life, what is the requirement, uh, especially for female? Is there any age limit? I think it's age limit. Age limit? Yes, age, age limit. Thank you. Uh, the only one qualification, he or she must be a human, that's all. <laughs> that's all. If you accept you are not a God, if you are not accepting a Brahma or Peta, Buddha, you are qualified. All the others are sectarianism. Different sects have their own rules. So Buddha they consider each and every human can take mendicant life. You have to be a human. For that you have to make sure. <laughs> That's all. ස්වාමීන් වහන්සේ දිවන බොහෝ විට නිරතුරුවම අත්දකින්න යෝගාවචරයට වුවද එම කෙලෙස් සහිත පිවිතුරු අත්දැකීම සාමකාලික නැති වී යාමට හේතු මොනවාදයි කරුණාවෙන් පහදා දෙන්න. Uh, these are theoretical questions. ප්‍රශ්න මේ මූලධර්ම ප්‍රශ්න. Uh, නමුත් <clears throat> පාසි බැඳිච්ච වතුර වලක් අත්තහම ඈතින් ලබනකොට පේන්නේ පාසි විතරයි. පාසි අයින් කරපුවා යට හොඳ පිසු වතුර තියෙනවා. මේක වතුර වලක් බව දන්න මිනිස්සු ඇවිල්ලා කලින් පාසු ටික අයින් කළා වතුරයක් කරයි යනවා හොඳ බේසුත් වතුර අරගෙන. දන්නේ නැතුව ළඟට ගිහලා නෝ කොහෙද ලිප තියෙන්නේ කියලා කොහෙද වතුර කඩක් තියෙන්නේ කියලා මොකද යාට තේින්නේ ඒක තනකොළ මිත්‍රයක් වගේ. වතුරේ කිසි ප්‍රශ්නයක් නැහැ තනකොළ ටික පාසු ටික තියෙන්නේ වතුර පිට. ඉතින් ඒක දකින්න මිනිස්සයාට වතුර පේන්නේ නැහැ. වතුර යට තියෙනවා කියලා දන්න මිනිස්සයාට ඕක තිබ්බයි කියලා ප්‍රශ්නෙකුත් නැහැ. කලින් එහාට මැරගලා වතුරින් ගත්ත. ගිය ගමන් ආයෝක ඇවිල්ලා වැහෙනවා. ඒ නිසා අපි අපි අවධානය යොමු වෙලා තියෙන අර මතු පිට කුණු කට්ටෙටද ඇතුළේ තියෙන පිළිදු වතුරටද කියන එක අනුව අපි දෙන උත්තර වෙනස් වෙනවා. නිටතරම ওই දෙකම තියෙනවා. පචෝනේ කන පොඩ්ඩක් අර කුණු බොහොම පොඩි කට්ටුවක් තියෙනවා. දැනවනවත් තියෙනවා. කලින් ඔක වෘතු නම් පොඩ්ඩක් එහාට කරලා කරනවා යාට පිළිදු වතුර තියෙනවා. ඒ නිසා ඕනේ නම් ඕන වෙලාවක හුදකලාවට යන්න පුළුවන්. ඕන වෙලාවක ඊයේ අවුලට යන්න පුළුවන්. අනා ගන්නත් පුළුවන්, අනා ගාමි වෙන්නත් පුළුවන්. ඒ දෙක ළඟ ළඟ තියෙනවා. හිතන්න බැරි තරම් ළඟයි. එච්චරයි මට කියන්න දෙන්නේ. හිතන්න බැරි තරම් ළඟයි. ඒ නිසා එකකටවත් බය වෙන්න එපා. ඕනම නිවන ඉන්න කෙනෙකුට කෙලෙස අරමුණු වෙන්න පුළුවන්. ඕනම කෙලෙසක් කරපු කෙනෙකුට අඟුලිමාල වගේ නිවනට යන්නත් පුළුවන්. අපි හිතාන තියෙන්නේ මේ දෙක උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය වගේ ඈත තියෙනයි කියලා. ඉතින් අපි මේ බෝට්ටු වෙනවා, කෝච්චි වෙනවා, ප්ලේන් වෙනවා අච්චර දුර යන්න. මෙන්න ආයෙට තියෙන්නේ. මෙතන තියෙන්නේ. අnder you very know. ඒ බලන්නේ මොකටද කියන එක ප්‍රශ්න තියෙන බලන්නේ කියන එක දැනුම තියෙනවා මේ ප්‍රොෆයිල් එක දැනගන්න ඕනේ උඩ උඩ පාසි තිබ්බම මට මොකෝ වතුර ටික ගන්න එකදී එයා හිතනවා බාධි ඉවර වෙනකම් ඉන්න ඕනේ කියලා. ඒ අර තපසෙරපු දෙකක් දාගන්න වෙනකොට මුළු ලෝකේ වටේ හංගෙලන්න හදනවා. ගල් තියනවා කියලා ලෝකෙට හංගෙලන්න ඕන තමයි තෙරපු දෙයක් දාගත්තා නේද? යන්නේ කයිද? ඊගා ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ හිත නිවනට පත්වීමේ මාර්ග ඥානයේ සිට පත්වීමත් අතර වෙනස කුමක්? හිත නිවනට පත්වීමත් මාර්ග ඥානයකට පත්වීමත් අතර වෙනස කුමක්ද? අනුකම්පාවෙන් පහදා දෙන්න. නිදර්ශනයක් කිව්වා. මේ ඔක්කොම මූල ධර්ම ප්‍රශ්න මේක අපට සුද්ධ කිලි නෙවෙයි. ඒ වුණත් මම කතා කරනවා. දක්ෂ ළමෙක් භාවනා විපාක විභාගෙට ගිහිල්ලා ලියනකොට මෙයා දන්නවා පාස් කියලා. නමුත් ප්‍රතිඵල එන දවසේ මේක ඉතිර වෙන්නේ. ප්‍රතිඵල එන දවසේ ඉතිර වෙන්නේ ළමයට නෙවෙයි ලෝකයට. එනිසා විභාග ලියන දවසයි ප්‍රතිඵල එන දවසයි අතර වෙනස තමයි. විභාග ලියන දවසෙන් පාස් මාර්ග ඥානෙ හරි. නමුත් ඵල ඥානෙ හම්බ වෙන්නේ ප්‍රතිඵල රජයෙන් නිකුත් කරන දවසේ ওই දෙක අතර වෙනස වගේ තමයි. දක්ෂයාට මේක වෙනසක් නැහැ. දක්ෂයා දන්න කොහොමදත් මම පාස් කියලා. අර මැද ඉන්නේ කාට ඌට ඉතින් ගෙදර කියලා වත්තින දෙයියන්ට පූජා කියනවා. ලිපයට අලු යට පන් යන්ත්‍රවල කියනවා නේ ප්‍රතිඵල හොඳ එකක් එන්න ඕනේ. ප්‍රතිඵලේ මොනවද? යන්ත්‍ර පැතිරිය කරන දෙයක් නැහැ. හොඳට ලියුණා හොඳට උත්තර එනවා. පැරදිච්ච එකකට ප්‍රශ්නයක් නැහැ. මොඩයටත් ප්‍රශ්නයක් නෑ ප්‍රතිඵල එනවා කියලා උට දාගන්නේ ඌ එනකොට දෙද්දා කරන්නේ. මොකද ඌ දන්නවා ඌව පැනලා හැනික නැනගෙන ඉන්නේ කියලා. ඒ නිසා ඕකේ ප්‍රතිඵලයි ඒකයි දෙක අතර වෙනස නෑ. ඵලය බලපාන්නේ ලෝකයට. මාර්ගය බලපාන්නේ Tamanට. ඒක පිළිබඳව දන්නේ නැති කෙනාට විශාල පරතරයක් තියෙනවා. සැක මේ තත්ත්‍ය පිරිසුදු නැති කෙනාට ලොකු සැකයක් තියෙනවා. ඒ නිසා ප්‍රශ්නේ සාධාරණ උත් උත්තර නෑ. ඔය ප්‍රශ්නට උත්තර දෙන්න බෑ නිකම් මේ වගේ නිදර්ශනකින් කියතයි කැමති කෙනෙක් හොඳ උත්තරයක් හොයාගන්න එකයි තියෙන්නේ. ඔව් අපි අරගෙන තියෙනවා මේ සක්මන් වෙලාවෙමුත් වෙලාව. ඒ කියන්නේ පැය දෙකකට එකමාරට පටන් ගත්තේ. ඔව් අපි පැයකින් ඉවර කරන තැන පැය එකමාරක් පැනලා තියෙනවා. නමුත් මම හිතනවා මම හිතුවේ මේ මේ ප්‍රශ්න ලියන කට්ටිය හොඳට මතක තියාගන්න එක වැදගත් නැත්නම් අපිට කිරුව කමන්නේ. ඒ මූලධර්ම ප්‍රශ්න නෙවෙයි අපි පුළුවන් තරම් තමන්ට. ඉතින් සමහරවිට මේ මූලධර්ම ප්‍රශ්න 31ක්මක් නම් ඉතින් අපි සාකච්ඡාට ලක් කරලා කමන්නේ. පුළුවන් තරම් තමන්ගේ භාවනාවක් නැත්නම් මේ විසඳගන්න පුළුවන් දේවල්. මේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ ඇවිල්ලා කරන්න පුළුවන් දේවල් මට කරන්න බෑ. ඒකේ දාට ඉල්ලලා උන්වහන්සේ හම්බෙලා අහගන්න. මේ අපිට විසඳ ගන්න පුළුවන් අරෙන් විසඳගන්න. පුළුවන් කියලා හිතෙන් ටිකට. බෑ. තෙරුවන් සරණයි අපි ආත්මත් එකතු වෙනවා ධර්ම දේශනාවකට.